සිවපත් කෙට්ටා සාදු සාදු අනුමෝදාමි පිටිටම්පා සාදු සාදු අනුමෝදාමි කම කම කම සුපත සංගරත්න අවසරයි අපේ නිවාස උපාසක මහතුත් එකතු කරගත්තාම අපි සෙනසුරාදා ඊට ලැබෙන ලැබෙන වෙලාවට මේක ධර්ම සාකච්ඡාවක් පවත්වනවා අපිටත් කාලයකට පස්සේ අද ධර්ම සාකච්ඡාවට වෙලාවක් හම්බුණා සෙනසුරාදා අපි බලාපොරොත්තු වෙනවා මේ කයිකමාරක විතර වගේ කාය අත්තහමානදල නම් විතර වෙනකන් ඉතින් අපි ඉස්සල්ලාම ඒ සඳහා ව්‍යවස්ථාවට තුනයි විවස්ථාව කියවීම තමයි කරන්නේ. බලන්න කියලා පොත කියවන කියලා අවස්කරවල පස්සේ ඉන්නේ දුර. මෙතන තමයි මේ හුරු තමයි තියෙන්නේ. ගත්ත ටිකේ තියෙනවා ගත්ත අපි විවස්ථාට දී කියලා ගත්තට පස්සේ උදාන පාළියේ මේජිය සූත්‍රයේ නතර කරපු තැන ඉඳලා ඉදිරියට සාකච්ඡාවට ඉදිරිපත් කර ගැනීමෙන් ධර්ම මාතෘකාව මතු කරගන්නවා. ඊට පස්සේ ඉතින් සභාවට සම්බන්ධ වෙන අයගෙන් අභිමතයේ පරිදි ඒක විවෘත සාකච්ඡාවක් වඩපත් කරගන්න පුළුවන්. මේ මතක් කිරීමෙන් පස්සේ මම සියලු දෙනාගේම දැන ගැනීම පිණිස අපේ යෝගාචර දිනචරියාව ඉදිරිපත් කරනවා සියලු දෙනාගේම කාරණික අවධානයේ මේ දිස්විහිවා කියලා කරුණාවෙන් මතක් කරනවා.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 අරුණට පළමුව අවදි වීම නොගිලන් හැමදෙනාගේ සිරිත විය යුතුය. අවදි වූ විගස අස්නෙන් නැගිට සිරුරුකී සඳහා සුළු කාලයක් ගෙවා පිරිත් බවන් බවන්හි යෙදී නොසිස් දිනයක් කරගත යුතුය. බුදු වදන උවටන ඇදුරු උවටන ගිලන් වැඩිටි උවටන යනාදී සුදුසු කල්හිදී. ඍෂිනම් හීල්දන් කිස් සඳහා බුදුන්වට ගොස් නොපමාව එයි වත් සපයාසී කුටියට යා යුතුය. පරදාම් පුහුණුව සිරුරු පිළිදැඟුම් බවුන් නියත කිසෙයදී පිටු සඳහා ගිරිය දෙවීමට පනව පිරිසුදු පැනින් දීූ පාත්‍රය තන් කියලා තන්පත් කර තිබිය යුතුය. පින්ඩපාතේ සඳහා gediya හඬෝ කල තෙරුවන් පුතා පාසුරු ධරා කමඨහන්ගත් සිටින් නියමිතන්ට මිනිත්තු 5ක් පමණ සුළු කාලයකින් පැමිණේ. අනෙක් පිරිසත් සමග කමඨහන් මෙනෙහි කරමින්ම ගොස් අසුන්නල අසලදී මෙත් කමඨහන් නිතුව පිටුපිනිස ඇතිර. පිඩු පිළිගෙන පෙරලා යන කලද කමඨහන් නොරා යුතුය. බොජුන්නල වත්සපයා දිවා වන්දනාදීන් පසු පැයක් පමණ පුරුදු බවුන් යෙදී පිරිවැවුම් පිරිවැසුම් නැතෝ තිත්‍රි කාලයේද භාවනා සඳහාම යදවිය යුතුය. සවස පහට පමණ වත් පිළිවෙතියේදී තන්දියා වන්දනාදී නිමවා වැඩිමාළු ආදීන්ගේ සුවදුක් සොයා ඍෂිනා කිලන් කිලන් පස කිච සාදා පිරිසු සිතින් තමවසන කුටියට ආයුතු. පෙරයම අවසන් වනතුරු පිරුවහන බණක් නැතොත් කමඨහනින් කල් ගෙවා. අලියොමට පෙර අවදි වී මේ සම්නිටුවන් කරගෙන රෑ 10ට නිදුවගත විය යුතුය. තමාගේ දිනපතා සියලු වැඩ තනිටුවන් කර ලියාගත් කාලසටහනක් තමා ඉදිරියේ තබාගත යුතුය. මොනම කරුණක් නිසාවත් ඒ කරුණු කිරීමට අදිෂ්ඨාන කරගත යුතුය. දායකයන් සමග ප්‍රතිසම්බන්ධව කතා නොකළ යුතුය. ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගෙන් අවසර ඇතුව ධර්ම දේශනාවකට සම්බන්ධ විය යුතුය. තමා යෝගාචරික බව සිහියෙන් තබාගෙනම ඒ කාලයේ සිහිදුවමින් ගෙවිය යුතුය. ඇතුළත තොරතුරු පිටදීමත් පිටත තොරතුරු ඇතුළට ගැනීමත් නිසා වාද විවාද පහළ වීමට ඉඩ ඇති හේයින් ඒයින් මුළුමනින් ආරක්ෂාවීමට හිතරගත යුතුය. ඔබගේ ගමනාදීරිය පැවැත්වීම ඔබ ගුණාගුණ පහල කරන මගක් වන හේයි. නියම ශ්‍රමණාකල්පේ රාසත් ත්‍රිපිටත් ඔබෙන් තොරනවන සියැසිරිය යුතුය. කතාවත් මීටම ඇතුළත් වෙයි. තම තමාට කරගත හැකි සීල් වැඩ තමා විසින්ම කරගැනීම යෝගාවචරයට සුදුසුය. එබඳු දෙෙහිදී සාන්ත දාන්ත පැවැත්ම සාරුප්‍ය ශ්‍රමණාකල්පය යන මේවා නොබිඳෙනසේ එයි එදිය යුතු බව කලින්ම සිත බාගත යුතුය. නිකරුණේ එකතු වී කතා කිරීමෙන් සිටීම තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයට ඉර නැත. එයින් අත්‍යවශ්‍ය කිසෙක් නැතොත් අනුන්වසන කුටියකට නොවැදී යුතුය. බුද්ධ වන්දනා පින්නපාත ගමන නීතිද ගමනාගමන සුද්ධිය නිතර පැතිය යුතුය. අනිකොට හිරියරවනසේ භාවනාවක් පවා නොකිරීම ඔබේ යුතුයකම නෑ. අනුන් මැද තමා ගුණවත්කම් හපංකම් හොවා දැක්වීමක් ඔබට ඕනෑ නැත. තමා නිතරම පරිහරණය කරන පිරිකර නියමිත තැනක තැන්පත් කර සබා ගැනීම පරිහරණයට පහසු වෙයි. වැඩ කටයුතු දික්මන් වෙයි. හිතද තැම්පත් වෙයි. හිතේ නාරගුණ නිසා ඇලීමක් හෝ ගැටීමක් හෝ වෙන කිසිම ප්‍රක්ලේශයක් පහළ වෙන විට ය නෝනින් සලකා තමගේ යෝගාවචර කම ඉස්මතු කොට සිහියට නගා එබඳු වදුරු මැරලීමට සමතුක විය යුතු. බහැර පිරිසිදුව නිතරයක් ගනිමින් දස ධම්මසුත ආකාංකීය සුත ආදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුද දවසකට කීප විටක් සලකමින් ඇතුළත පිරිසිදුකමද දියුණුවෙන් තබා ගැනීමට නිතර සිතාගත යුතුය. සංඝයාගේ කුතුමාත්වර කිරීම හොඳින් කිරීමට මෙන්ම මිනිසු 15ක් වන සාරවත් ධර්මානුශාසනාවක් කිරීමට පුරුදු ලබාගත යුතුය. කරන හැම වැඩක්ම ක්‍රමානුකූලවත් හොඳට පිරිසුදුටත් කිරීමට සිතරගත යුතුය. ආගන්තුක පැමිණ පැවිදි පින්වතුන්ට වත්යක් කීම ඔබ ගුණ දියුණුවට උපකාර වන්නාseම සංවාසාරහා නොවන්නන්නා ගැටීම ගුණ පරිහානියට හේතු නොවගේ තදින් හිතරගත යුතුය. පිටත අත්‍යවශ්‍ය ගමනක් යාමට ඇතොත් ඒ යෝගාශ්‍රමයේ කතිකාවචේ සඳහන් ලෙසින් කළ යුතුය. වත් පිළිවත් පිළිසිදුවද පිරිසුදු ලෙසද ක්‍රමානුකූලවද කරන හැටි උගෙන ඒ යෙදීම ඔබේ පෙර සීල පරිපූර්ණ ප්‍රකාරවන බව සලකා වත්ත සම්පන්නෙකු වීමට උත්සාහ ගත යුතුය ප්‍රමාණීක්ම කරන ලියුම් ගන්න දිනුවද යෝගාචර tattwere බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම් දත්තර දෙපිය යුතුය. සෑහළු පැවැත්ම පැවිදි ජීවිතය පවත්වා ගැනීමේ පහසුම ක්‍රමෙහිින් පොතපත පවා අධික කොට ගසා ගැනීමෙන් වැළකීම ඔබ යුතුයකම් විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගන්න ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගත යුතුය. ශ්‍රී කල්යාණ යෝගාශ්‍රමේ කතිකාවතට හා මෙම ස්ථානයේ කතිකාවතට එකඟ වැඩගෙන යෑම මේ වචන ඔබේ හා අන්‍යයන්ගේ පහසුව සඳහා විනුවත.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 එකක් වෙතොත් ඒක එකල්ලි භාග්‍යතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වෙලාවේ මේ උදන් ඇනුසේක. කාම විතර්කාදී කුඩා විතර්කද ඥාති විතර්කාදී සියුම් විතර්කදැයි සිතින් අනුවිතර් අනුවිතර්ථ වූ චිත්තයාගේ උත්පලාවන කෙනෙක් සිතේ මතුවීම් වෙද්ද මේ මනෝ විතර්කයන් නොදැන අවිද්‍යා තෘෂ්ණාවන්ගේ වශයෙන් භ්‍රාන්ත වූ සිතැත්තේ මෙලෝ පරලෝ වශයෙන් අනෙක් අනෙක් කෙනෙක් භවයට දිවේ. අනේක භවයට. අනෙක් අනෙක් භවයට දිවේ. සිහි ඇති වීරවත් තැනැත්තේ සිතීමේ විතර්කයන් දැන ඥාන සංවරයෙන් වසාලයි. සිවුසස් අවබෝධ කර ආර්ය ශ්‍රාවක තෙමීම තවම නොපහළ වූ ඉහත් පහළවන්නට සුදුසු ලැසිටි සිතීමේ සියලු උත්පලාවයන් මුල්සුන් කළේය. නැවත නොපහළ වන්නවුන්ම කලේය. ඒක ඇත්තටම මේ කතාවත් එක්කත් සම්බන්ධයක් තියෙනවා. ඒ මේකේ ස්වාමීන් වහන්සේ බුදුහාමුදුර ගාව භාවනා කරගෙන ඉඳද්දී ඒ ශාන්ත තනියෙන් භාවනා කරන්න ඉතන වැඩියෙන් ප්‍රයෝජන ලැබෙයි කියලා. ලස්සන දණක් හම්බෙලා හිත ගන්න විවේක ස්ථානයක් ලැබිලා. ඉතින් සත්වචනාංශේ එපයි කියද්දිම අද කසා දාගෙන දෙසරයක් එපයි කියද්දි තුන්වෙනි සැරේ සර්වචාන්ච කියනදී භාවනා කරන්න යන්න යන්නේ කියලා. ඊට පස්සේ කවදාකවත් නැති විතර්ක ඇති වෙලා ගිහිගේ අතහැරලා කාම භෝගී වෙන තරමටම හිත පිළිහුණා. හැබැයි හොඳ වෙලාවට ඒ ශාංශ නැවත සර්වඥාන්සිකාට වටිනවා. වැඩියට පස්සේ සර්වඥාන්සේ නඩු මොකක්වත් අහන්න නැතුව මෙන්න මේ වගේ හිත කැළඹෙන වෙලාවල් වල භ්‍රමචර්ය රැකෙන්න නම් මහානකම රැකෙන්න නම් මෙන්න මේ මේ කරුණු තියෙන්න ඕන කියලා කාරණා පහක් මේ සූත්‍ර අන්තර්ගතයේ තියෙන එක තමයි සූත්‍ර සාරය තියෙන්නේ. ඊට පස්සේ එක කාරණා තමයි කල්යන මිත්‍ර ආශ්‍රම වුණාට පස්සේ මොන පහසුකම හම්බුණත් ඒ වගේ වෙන්නේ අර තිබිච්ච ගැම්ම කඩලා යන එක. ඉතින් ඒක නිසා පුළුවන් තරම් ඒ සීලකාරසන කල්යන මිත්‍රන් ඇසුරු කරමින් බණහමි වීර්යවන්තව ප්‍රඥාවන්තව හැසිරෙන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඒ මේකේ ආම්තුගේ පිළිගත්ත ගතිය පේන්න තියෙන්නේ. ඊට පස්සේ සරුවචනාංශේ නිකන් උදාන වාක්‍යයක් කියනවා මේ කාට ඇත්තටම මෙයාට නෙවෙයි. මේකේ ආම්තුර නෙවෙයි අපිට වාගේ. ඒකෙදි කියනවා මේ විතක්ක જાත් දෙකක් තියෙනවා බරපතල විතක්ක සහ සිව් විතක්ක කියලා. ඉතින් ඔය දෙක ගැන කල්පනා කිරීමෙන්ම විතක්ක බෝ කරනවා ගිහියෝ. අනේක භාවයක් ඇති කරනවා නිකන් හිතලා. සතෙක් මරලා නම් තව කමන්නේ. හොරකමක් කරලා නම් කමන්නේ. කාමීත්‍යාචාරය කරලා කමන්නේ. මේ එන දේවල් ගැන හිතලාම ඒව නැති කරන්න හිතලා වැඩි කරන්න හිතලා කනගාටු වෙලා කොහොම හරි විතර්කයන්ගෙන් විතර්ක පඳුරෙන් පඳුරට ගිනි ගන්නවා වගේ බට ගහලක් එකිනෙකට උණු පඳුරක් එකිනෙකට බැඳී වැවෙන්නා වගේ කච කචේ තමයි. ඉතින් කච කචේ නැතිකරන්ද නිකම්ම බෑ. මේ ગાත බැහුවට හරියන්නේ නැහැ. ඒ නිසා යා සතුන් මරීමෙන් හොරකම් කිරීමෙන් කාමීත්‍යාචාරයෙන් තොර ජීවිතයට අදිෂ්ඨාන කරනවා. ඊට පස්සේ ප්‍රධාන දේ වචනේ පරිසංකරන. වචනේ කාගත්තොත් ඒක නිකන් මේ හවල සවලකින් අයින් කරන කුණ වගේ තමයි වචනෙන් අයින් කරන දේවල් ඊට පස්සේ කන් ඇන්දෙන් අයින් කරන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. හවලෙන් අයින් කරන තරමට කුණු එකතු වෙනවා කතා කරන්න කියනවා. ඉතින් කතා නොකර හිටියොත් විතරක් සවලින් අයින් කරන තරම කුණු එකතු කරන්නේ නැතුව හිටියොත් විතරක් කන් ඇන්දෙන් අයින් කරත හැකි. කන් ඇන්දෙන් අයින් කරන ටික තමයි භාවනාදි කෙරෙන්නේ. ඉතින් කොච්චර භාවනා කරත් ඒ තමන් කරන භාවනාවට ගැළපෙන විදියට කය වචන දෙක කීකරු කරගත්තේ නැත්නම් හොදෝද මඩේ දෙමිලක් වෙන්නේ. හැබැයි හොද හොද වැඩි දාන බව තේරුම් ගත්තොත් ඒක ලොකු දයක් ගන්න භාවනාවයි. මොකද ගෙදර හිටපම ඒකවත් දන්නේ නැහැ. මඩේමයි. මෙතන ගොඩ අරගෙන ආයෙ මඩේ දානවා. ආයෙ ගොඩ ගන්නවා ආයෙ මඩේ දානවා. අන්න එතකොට තේරෙනවා. ගොඩ දාන්නත් තීන්දුව ගන්න තමයි. මඩේ දාන්න තමයි අකමැති වුණාට ගොඩ කොට දාන්න ගන්න තීන්දුව අනුව තමයි මඩට වැඩෙන්නේ මඩට දාන තීන්දුව කෙලෙසෙනවා. කෙලෙසුනාට පස්සේ සතෙක් මරුවා හා සමාන අපාගාමී අකුසල කර්ම සිද්ධ වෙනවා. මේ වාග්ද්වාරයෙන් සහ මනෝද්වාරයෙන් ඒ නිසා මේක ආරස්සා කරගෙන පවත්නවා කියන එක මේක නම් අතුවාචාර්ය මහත්තයාගේ අදහස් තියෙන ආර්යයන් වහන්සේ නමකට විතරයි කරන්න පුළුවන් ආර්යයන් වහන්සේලා ඒක කරනවා ඒකට ඒක මැජික් එකක් වෙනවා ගියට බෑ නැත්නම් පුතත්ජනයට බෑ ආර්යයන් වහන්සේට පුළුවන් ඒක ගුඪ ධර්මයක් වෙනවා මෙහෙම ගුඪ ධර්මයක් නෑ ගියට පුළුවන් පුතත්ජනයට පුළුවන් පුතත්ජනයේ තියෙන හොදෝදමඩි දාන ආර්යයන් වහන්සේ ළඟට කිට් වෙනකොට එනවා මඩේ දාන්නේ කවුරුත් කියලා නෙමෙයි මම්මයි මගේ තියෙන මේ යංගිච්ච කෑදරකම වංචනික කෑදරකම ෂටගතියක් මායාවී ගතිය. ඉතින් ඒක නිසා ඉස්සලා ඉස්සලා ඉතින් අනුන්ට දොස් කියනවා නැත්තම් බැරිකම් කියනවා. නමුත් මේක වගකීම ආපු දවසේ තේරෙනවා මේ උපයන්න පුළුවන් ওই කියන විවේකීතාවකාලිකව නැත්නම් හිතෙන්නේ නැත්තත් ඒ නමුත් ඒක අරසා කරනවා කියන්නේ සම්පූර්ණ ජීවිතේම වග වෙන්න ඕනේ. සම්පූර්ණ හිත, කය, වචනේ තුනෙම වග වෙන්න ඕනේ. කාය, චිත්ත, උපදි කියන විවේක තුනටම යන්න නම් තමන්ගේ හැම රුචි අරුචිකමක්ම නැවත සලකා බලන්න ඕනේ. තමන්ගේ හැම පෞෂත්ව ලක්ෂණයක්ම අනල ආයෙත් බෙදන්න ඕනේ. තමන්ගේ පුරුදු හැබැයි සියල්ලම සලකා බලන්න ඕනේ. ඊට පස්සේ පුරුදු තිබුණාට ප්‍රශ්නකුත් නැහැ. ඒ හැබැයි තිබුණාට ප්‍රශ්නකුත් නැහැ. ඒ රුචි අරුචිකම් තිබුණාට ප්‍රශ්නකුත් නැහැ. පෞෂත්වයේ තිබුණාට ප්‍රශ්නකුත් නැහැ. ඒක අනුකම්පා විරහිතව සලකා බලන්න කැමති නම් එහා පැත්තට යන්න. අපිට වෙලා තියෙන්නේ අපිට මේ නිවන් දකින්න ඕනේ අපේ පෞෂත්ව ලක්ෂණ තියාගෙන. අපේ රුචි අරුචිකම් තියාගෙන. අපේ ඇබ්බැහිය තියාගෙන. අපේ ඇඳේම බුදියලා. අපේ කොට්ටෙම ඔළුව තියාගෙන නිවන් දකින්න ගියාම ඉතින් ඒක කවදාකවත් වෙන්නේ නැහැ. ඉතින් මේ නිවන් දැන දන්නේ නැති මාසයට කොට්ටේ නිින්ද යනවා ඊට පස්සේ. ඇඳෙත් නිින්ද යනවා දැන් ටික භාවනා කරලා ගිය කාට කොට්ටේ කටුගයක් වෙනවා. මේ කොට්ටෙන් තමයි මේ තීරම ඉන්නේ. මේ ඇඳෙන් තමයි මේ තීරම ඉන්නේ කිව්වහම ඉතින් අපි මුලදී හංගවලදී නම් දොස් කියනවා මේ අසවලා කියපු නිසා අල්ලපු ගෙදර කියපු නිසායි මම මේ ආවේ කියලා. නමුත් බලනකොට මොකක්වත් නැහැ තමන්ගේම තණ්හාවම තමයි. දික්තියම තමයි මාන්නෙම තමයි. ඉතින් ඒ නිසා ශුද්ධ විතක්ක සහ සුකම විතක්ක කියන මේ දෙක අලුතෙන් පහළ වෙන හුණකිල්ලක් අනිත් උණක පඳුරත් එක්ක පැටලිලා ඇඹරිලා වැවෙන්න වගේ අපේ හිත නිතරම ප්‍රපංච කරනවා. ප්‍රපංච කරන්නේ නිවන නෙවෙයි. ප්‍රපංච කරන හැමදේම නිවනෙන් පිට. ප්‍රපංච කරන්න බැරි එකම දේ නිවන විතරයි. එතකොට පාළුයි කියනවා. එතකොට නිදිමතයි කියනවා. එතකොට කම්මැලි කියනවා. එතකොට ගෙදර යන්න හිතනවා කියලා කේන්දර පත්‍රය බලන්න හිතනවා. එතකොට රේඩියෝ අහන්න හිතනවා. ඒ නිසා මේ දේ ලෝක දෙක මැද හිර වෙච්ච මිනිහට තමයි අපි යෝගාවචරයි කියලා කියන්නේ. පව් අපා. හරි වාසන. සෝරි කියලා හිතනවා මේ ඉල්ලගෙන ගන්න පරිපෝක ඇති. ගෙදර ජෝක් එකට අර හිටියනම් ඔය මොනවත් නැහැ. හැබැයි ඉතින් අසීමිත සංසාරයකට වාසනාව තියෙනවා. දැන් මෙතෙන්ට ආවට පස්සේ පේනවා ඒක කොළ හැකි. නමුත් මේ දීලා තියෙන වාතාවරණය මේ කක්ක ගොඩේ මේ ඔපරේෂන් එක කරන්න බෑ. හැබැයි ඔපරේෂන් කරුවොත් සාර්ථකයි. ඒකට ඩිසින්ෆෙක් කරන්න ඕනේ. ඒක නිසා සරුවචනාංශේ ඒ ඔයි කියන විදිහට නිවන් දක්වායි කරම බලාපොරොත්තු තියලා නෙවෙයි කතා කරන්නේ. මේක පොඩ්ඩක් වරින් වර වරින් වර අත ගන්න මිනිස්සයාට නැවත සලකා බලලා හෝදෝද මඩේ දාන නොදන් නොදාන හෝදෝද මඩේ නොදාන ප්‍රතිපත්තියක් ගන්න තීන්දුවක් ගන්න ක්‍රියාවලියක් ගණ්ඩයි මේ උදාන ගාතාවල් තියෙන උදාන ගාතාවල් කියන්නේ කෙනෙකුට එල්ල කරලා කියනව නෙවෙයි. මේකේ ආමතුරන්ටත් නෙවෙයි, ඔය කටපාඩම් කරපු ආනන්ද ආමතුරන්ටත් නෙවෙයි. ඇත්තටම අපිට මතක් කරලා දෙනවා අවස්ථා තුනක් තියෙන්නේ. මෙහෙමද දුකක් බව දන්නෙත් නැහැ, දුකෙන් ගැලවීමක් දන්නෙත් නැහැ, කක්ක ගොඩේම ඉන්න පෘථග්ජන ජීවිතේ තියෙනවා. ඊට පස්සේ මේක දුකක් බව දැනගෙන ඉන්න ඕන කියලා ප්‍රතිපත්තියක් ඇසුරු කරන යුගයක් තියෙනවා. ඒ අර කුඩල තෙත රජිනා වගේ අර කාම ලෝකෙම ලැග්ගෙන කරන්න හදනවා. ඊට පස්සේ ඒක තේරුම් අරගත්තොත් මේක ගෞරව සම්ප්‍රයුක්ත මේ කරන්න නම් ඒ කාම ලෝකෙන් එකවර නෙවෙයි එකවර කරන්න බැරි නෑ. ටික ටික ටික ටික සමුගන්න ගත්තොත් තේරෙන්න පටන් ගන්නවා මුළු ලෝකෙම කෙලෙසලා තිබ්බත් තමයි පිරිසිදු ජීවත් වෙන්න පුළුවන් විසම ලෝකේ. එතකොට එයාට තේරෙනවා ඒක බුදුහාමර කරපු දෙයක්වත් වෙන දෙයක් කරපු දෙයක්වත් නෙමෙයි තමම කාරණාව දැනගෙන තතෙක් මෝරන කොට හැව හලන්න වගේ අර පරණ හැව හලාන හලාන හලාන ගියොත් මෙතෙන්ට යන්න පුළුවන්. ඒකේ නෑ මේ දේශයක සීමාවක් හෝ කාලයක සීමාවක් කොයි දේශයටත් කැපයි කොයි කාලයටත් කැපයි. ඉතින් ඒක දන්නේ නැති කෙනා දේශීය වැරද්ද හොයනවා දේශපාලනේ වැරද්ද හොයනවා. දැනෙන්නේ නැති එකන කාලේ වැරද්ද වෙනවා මේ කාලේ බෑ මෛත්‍රී බුදුහාමරයන් කාලේ හොඳයි බුදුහාමරොත් එක්කම බුදුහාමරගෙන සිවුර අල්ලගෙන ඉන්න කෙනා හොඳයි ආදි වශයෙන් කියනවා නමුත් ඒක හේතුව මොකද අර ශුද්‍ර වූ මහා විතක්ක වලින් හිත ඇවිසිලා තියෙන්නේ හිත කෙලසිලා තියෙන්නේ ප්‍රපංච කරලා තියෙන්නේ ප්‍රපංච වලටම පොහොර දම තමයි ඉන්නකොට අර වගේ කල්පනා එනවා. ඉතින් මේ ධර්ම සාකච්ඡා කරලා බුදුහාමරගේ මේ බණ අහලා උත්සාහ කරන්නේ එහෙම කල්පනා අතරට යහ කල්පනාවක් සම්‍යක් කල්පනාවක් විප්ලවීය කල්පනාවක් රැඩිකල් වාදී කල්පනාවක් දාලා ඔය කෙලෙස් ඉන ඔක්කොම ඔඩොක්කේ දාගන්න ඕන ගමන් නැහැ. කෙලෙස් නම් ඇවිල්ලා කියනවා. එතකොට කෙලෙස් වලට කියන්න තියෙන්නේ මෙච්චරයි. උඹට බෑ මම නැතුව ඉන්න. නමුත් උඹ දැනගනි උඹ නැතුව මට ඉන්න පුළුවන්. ආන්නේ ඒ මොකද්ද කියන්නේ? අඬහැරේ සටන් පාඩේ දන්නවනම් ඕනම චිත්ත පීඩාවකට මම නැතුව බෑ. මොකද මට පුළුවන් චිත්ත පීඩාව නැතුව ඉන්න. කිසිම කෙලෙසයකට බෑ මම නැතුව ඉන්න. මොකද මට පුළුවන් කෙලෙස් නැතුව ඉන්න. ඒකයි මනුස්සකම කියන්නේ. තිරසනෙකුට බෑ. ඉතින් ඒ නිසා අනේ මේ පව් නෙමේ කෙලෙස් වලට මම නැතුව වරින්ද කියලා පොට්ටෙට තියාගෙන එද්දෙන් ආන පොරන්න බුදියන්න පටන් අරගත්තොත් කෙලෙස් එන්නේ අපිට අනුකම්පා කරලා යනවා. ඒ කියන්නේ අපි කෙලෙස්ලා විනාශ කළා සාරේ උරා බිල යන්නේ. හැම ආවේගයක්ම අප කරා පැමිණෙන්නේ අපේ සාරේ උරා බොන්න මිස අපිට කිසිම ගුණයක් කරන්නෙත් නැහැ කිසිම උත්තරයක් දෙන්නෙත් නැහැ. ඒ නිසා කියන්නේ ඔබ ආවට ගමන්නේ ඕන්න ගන්න පිළ තියෙනවා වාඩිලා හිටපන්. උඹ නැතුව මට ඉන්න පුළුවන්. මට බුදුහාමුදුරුවෝ ඉන්නවා. ධර්මයේ තියෙනවා සංඝයා තියෙනවා. උඹට මං නැතුව ඉන්න බෑනේ ඔන්න පිළේ තියෙනවා පුළුවන් නම් ඉඳලා බුදියල ඉඳලා කාපලයක්. එමනේ අපි කරන්නේ එන දුක් කරදරවලට තේරම තින්හතෙන් බලලා අපි එළියට බහිනවා. උටුවට ගිය දුන්නා. ඒකල කියනවා අපි අප්සෙට් නේ හරි කරදරයිනේ හරි දුකයිනේ කියලා. ඉතින් එතකොට වෙන්නේ මොකද්ද? අර කරදර ඇවිල්ලා මුල් බහ ගන්නවා. කොයි ලයින් එකද වැඩ කරන්නේ? 135. දැන් අපි ගත්තා වෙනවද අපිට? නෑ ආන්සර් කරන්න බෑ. නිකන් ගිහිල්ලා කතා කරනකොට මෙහෙමයි කියලා එතකොට ලයින් එක මාරු කරන්න පුළුවන්ද? පුළුවන්. ඒ ඔම ඉඳන්දිම කරන්න වෙනවා. ඉතින් මේ ටික තමයි මට හිතුනේ මේ මේ ගාථා වහනකොට කියන්න කියලා. ඉතින් මම සාකච්ඡා කරන්නේ භාවනා කරන පිරිසක් බව මම දන්නවා. ඒ නිසා ඒ Tamanට මේ කියපියව ගැළපෙනවද නැත්නම් මේක නෙවෙයිද මේකයි කියලා හිතනවද මේ බුදුජානනාංශ කියලා තියෙන කියලා වැටහෙනවනම් එහෙම නැත්නම් වැටහෙන්නේ නැත්නම් අපේ සාකච්ඡාවට යොමු කරන්නයි කියලා මේ Tamanගේ භාවනා පිළිබඳව මම මේ කියපු මේ ගාථාවේ සම්බන්ධ සම්බන්ධ ප්‍රශ්න දෙයක් හෝ පිළිබඳව පැහැදිලි කිරීමක් අවශ්‍ය නැහැ प्रकाशನ호 প্রশ্ন তিনো ইদিয়পত করার কিলা মানিলা হিতনা মে লাইন এর গণনা কিলা সা হ্যাঁ এ তো হইছে জামসা সে ডিmathfrak মানে সে উপর গ레스 কি গ레스 কি এনেতে ভোটার দা মামলিয়ান মে করা বলসা එතකොට අපට පුළුවන් කෙලස් නැති වෙන්නේ කෙලස් වලට බෑ මම නැතුව ඉන්නේ කියලා. ඒ කියන්නේ අපි එතකොට මේ කොටස් දෙක වෙන් කරගන්න මේ පුළුවන් මේ කෙලස් කුඩ අල්ලගන්න නැතුව ඉන්න. ඒ උපමාවකට කියන්නේම එක විදියක උපකල්පනයක් මත ඉඳගෙන ඇත්තටම හිතේම හිත කියන්නේ රබර් බෝලයක් වගේ ගෝලාවක් නම් පිටකොන්ද පිට කට්ටේ ඔක්කොම කෙලස්. මැද සම්පූර්ණ නිවන. යෝ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සම්මාස සමාවෙන්න පොඩ්ඩක් පරක්කුණා. හරි හරි මම සලකා බලන්න. <laughs> මේ අපි පටන් අරගත්තා ඒ කියන්නේ අපි මේ ගාතාව ඉදිරිපත් කරගත්තා විවස්ථාව කියලා අපි ඉන්නේ දැන් සාකච්ඡා අවස්ථාවේ ඒක නිසා ප්‍රශ්න තියෙනවා නම් ලෑස්ති කරගන්න අපි මේ ප්‍රශ්නයකට උත්තර දෙනවා මේ මේ මේගිය සූත්‍රයේ අන්තිම ගාතාවේ සරුවචනාංශයේ මේ කුඩා විතක්ක සුකුම විතක්ක ගැන කතා කරේ ඉතින් මම නිකන් අවිස්සෙන්න ඕන නිසා ප්‍රකාශයක් කරා ඒ විතක්ක වලට මම නැතුව ජීවත් වෙන්න බෑ නමුත් මට පුළුවන් විතක්ක නැතුව ජීවත් වෙන්න කියලා හිත හදාගත්ත මීයට විතක්ක වලින් කරදරයක් නැහැ නැත්තම් විතක්ක අනේ පව් කියලා විතක්ක මල් මාලයක් කරන කරේ දාගත්තොත් ඒ විතක්ක මට කවදාකවත් සාන්තියක් දීලා නෙමෙයි යන්නේ මා සූරාකාරා. ඒක නිසා විතක්කත් අන්තිමට පරාදයි මාත් පරාදයි. ඒක නිසා තීන්දුව ගන්න ඕනේ මමයි. ඉතින් මම තීන්දුව ගත්තේ නැත්තම් ඉතින් විතක්ක වලට යට වෙනවා. ඉතින් ඒකට ප්‍රශ්නයක් මතු වුණා. මෙහෙම මේ සංසිද්ධිය දෙකට කඩන්න පුළුවන්ද? විතක්ක කියන්නේ එක කොටසක් මම කියන්නේ එක කොටසක් කියලා. මම හිතනවා ප්‍රශ්නේ සාධාරණයි කියලා. නමුත් මම මේ ප්‍රකාශ කරමින් හිටියේ මම මේ නිදර්ශනයක් ඉදිරිපත් කළේ හිත කියන්නේ ගෝලාකාර දෙයක් නම් ඒකේ පිටකට්ටේ තන්නේ කරම කෙලෙස්. ඒකේ මේ පුතජනය නැතර කිසි වෙනසක් නැහැ. එක එක පාට, එක එක ගඳ, එක එක හැඩ තිබුණට පිටපැත්ත තන්නේ කර කක්ක ගෑවිච්ච යකඩ බෝලයක් වගේ. හැබැයි මැද දඹරත්තරන් තියෙනවා. ඉතින් ඒක නිසා මේ දඹරත්තරන දඹරත්තරන බව දන්නේ නැතුව කෙලෙස් එක්ක කියලා අනේමයි කෙලෙස් ගෑවිලා තියෙනවා, අනේමයි කක්ක ගෑවිලා තියෙන කියලා හැවෙන්න ගත්තොත් හැවෙන්නේ. දඹරත්නර දැනගන්න ඕනේ කක්ක ගෑවුනට රත්තරනේ භාතිරාකම අඩු වෙන්නේ නැහැ. ඕතපොවම යනවා. ඒක නිසා ඒක තිබුණට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම අයිතිවාසිකම් කියන්නේ නැහැ. උඹට මේක නැතුව ඉන්න තැනක් නැහැ. නමුත් මට පුළුවන් උඹ නැතුව ඉන්න. ඒකට බණුට අතර කෙලෙස් නුයි කෙලෙස් සහිත පිටකට්ටයයි මැද තියෙන නික්ලේශී කට්ටය දෙකම හිතේ මේ තත්ත්ව දෙක අතර. දෙකට වෙන් කරන්න බෑ. නමුත් මේ ගැම්මයන් දෙන්න ධෛර්යයක් ඇතිකරනද ඉතින් ඒ වගේ හිතුවක්කාර ප්‍රකාශන කරන්න වෙන නිකන් දෙකක් වගේ දාලා කතා කරනකොට කෙනෙකුට මේ අදහසක් ඇති කරගන්න පුළුවන් අපි තියෙන්නේ අසේවන බාලයන් ඇසු කිරීම කෙලෙසක් ආපු ගමන් අපි ඒකට රජකම දෙනවා හිත කනකාටක් ආපු ගමන් ඒකට රජකම දෙනවා වේදනාවක් ආපු ගමන් ඒකට මුල් තැන දීලි වල කියනවා හරි කරදරයිනේ හිත කරදරයි දුකයි වේදනාවයි කියලා ඉතින් ඒකට ඒගොල්ලයිල මේ පාළුගේ වළම්බින්න වගේ තලලා දාලා අපි බිම පාගල යනවා. ඊට කියන්නේ වේදනාව ඔබ විඳපන් මට මොකෝ. මට හිත ගැටලක් කාන කවුද ගණන් ගන්නේ? මට මොකුත් නැහැ. හුස්ම ගන්න පුළුවන්. මේ පණ තියෙන්නේ මොකද ඕක ගණන් ගන්නේ. ඒකම කෙලෙසක් වුණා. ඊට ඒ කෙලෙස ඒ චිත්තක්ෂණේ ඊගා චිත්තක්ෂණේ සුද්ධයි. ඒකවල හිතනවා නිකන් සදාචාරය අමතක කරලා ප්‍රශ්න වලින් පැනලා ගිහිල්ලා වේදනාවෙන් පැනලා යෑමද කියලා. ඉතින් මේ කුණුවරපත් එක හිටියයි කියලා වැඩක් නැහැ. ඉතින් පැනලා ගියාම මොකෝ? මොන බරුව කියලා පැනලා ගියාමකෝ. සාධාරණීකරණය කරන්න ඕන ගමන් නැහැ නේ මොකෝ ඒගොල්ලෝ ඉන්නේ අපිට ආදරෙට නෙවෙයි. නමුත් එහෙම කිව්වොත් මේ වගේ වෙනසක් නොවි ගල් ගැහුවේ නැත්තම් පුදුමයි. මොකද ඒගොල්ලෝ කියන්නේ මේ දුක එනකොට ඒකට අඬාව ගන්න පත්‍රයටත් ලියලා අනේ බලන්න අල්ලපු ගෙදර මිනිහා මට කරපු දේ අනේ ආණ්ඩුව මට කරපු දේ අනේ කියලා ලියාගෙන දැම්මට පස්සේ මෙයා හිතන තනිපේ කිය. තවත් ගානගේ කෙලස් ගෑවිලා. අඬාව ගහන්න ගහන්න වෙන්නේ අල්ලපු ගෙදර මිනිහත් කෙලස් ගන්න එක. ඊට පස්සේ මේ මිනිහා එයාගේ ෂෙයාර් එක ඊට පස්සේ අපිට දෙනවා. ඉතින් කාගෙන ඉන්න කිසිම මොකක් චෝදනා කරන්න යන්න බෑ. චෝදනා කරලා අහන්න තරම් නරුමියෝ මේ ලෝකේ නැහැ. ඉන්නේ යක්කෝ අපිටත් වැඩි නරුමියෝ. උන්ට එච්චරවත් කොන්දල් නැහැ. උච්චර සීලයක් නෑ අපි ගිහලා අඬාව ගාලා කාටද කියන්නේ. ඔන්න සර්වපරදාරි දෙවියෝ හිටියනම් ඔන්න අනේ ගිහලා ෂේප්මන්ට් එකක් දාන්න දෙනවා. මොකද ඔක්කොම කරන්න බලන්නේ. ඉතින් කොහේ මේකේ නෑ. ඔය පින් හදන හැම එකහනම ගෙදෙට්ට මරගාතේ. ඔය ලෝකෙට පරකාස කියලා නුඹ කියලා ඇනුවට පස්සේ ඌට පස්සෙන් hina එනවා. යකෝ මූට මේ ප්‍රශ්නේ විතරයි තියෙන්නේ මට කොච්චර ප්‍රශ්න තියෙනවද කියලා. දොස්තර කෙනෙකුට ඕගොල්ලෝ කියලා ලෙඩ රෝග දකින්නකොට දොස්තරට මොනවද හිතෙන්නේ? යකෝ මේ ලෙඩ රෝග එකේ ඉන්න පුළුවන් නමුත් මූ පටලගත්තම තමයි ගාන කඩා ගන්න බෑ. නමුත් මෙව්වද ලෙඩ කියන්නේ කියලා හිතනවා. මේ මෙච්චර දුර මේ යකා වාහන අරගෙන මේ ආවේ මේකටද මමවත් මේකට බේත් දාන්නේ මේකට මම ගෙදර එක්කට මම බේත් කරන්නේ ඒ උනට මෙයාට කියන ඔයා කලින්ම ආපේක හොඳයි මේක මෙහෙම වෙන්න තිබුණානේ මේක ගියා නම් මේ තරණ ඒ නිසා පොඩ්ඩක් ඉන්න අපි මේ පරීක්ෂණ ටික කරමු ඔයාට කැමැතිද දවස් තුනකින් එන්න ආම්මේ නැතු ආයෙනකොට පඳුරු ටිකක් ගේන්න මෙන්න මේ ටික අරගෙන එන්න ලීටි තාම අල්ලගන්න බැරි වුණා එදාට ලෙඩේ දාන්න අර පරීක්ෂණ දිහා බලලා කොහොම හරි ලෙඩක් දාන්න දැම්මඩ පස්සේ ගෙදර මිනිස්සුන්වත් ලෙඩ මේ මේ ගිහිලා වෙඩ ලෙඩ වෙදා ලෙඩෙක් ලෙඩක් කාට පස්සේ කියන්නේ යකෙක් මේ ලෝකේ ඉන්නවද ලෙඩ නැති එකෙක් ඉන්නවද මේ ලෝකේ කියනවා නැති බැරි කමට කියනවා ඒක වෙනම දෙයක් මතක තියාගන්න මේ ලෝකේ ඉන්න හැම එකෙක්ම ලෙඩෙක් නෑ ඉතින් හැම වෙදෙක්ම මැරෙනවා නම් මොකද්ද වේද අර දෙන අයිතිවාසිකම අනුර වේදකම් කරන්නේ හැම වෙදෙක්ම මැරෙනවා එනිසා එකම ලෙඩක්වත් තියෙන ලහන වෙද්දුන්න හැදෙන්නේ නැති જાතියක් මේ අහවල් දෙේ මේ වෙදාට හැදෙන්නේ නැහැ කියලා මොකක් නැහැ. ඉතින් අපි ළඟට ගියාන් පස්සේ ඉතින් මේ මම මොනවා කරන්නේ? ෆෝල් මේ ආව නිසා ඉසලකල පේට් ටිකක් දෙනවා. තවත් තුනකින් එන්නකො මේක බීලා ආ හොඳයි හොඳයි. ඊට පස්සේ ගියාට පස්සේ තව ලෙඩක් දානවා. දස්තරකාරය ගාවට ගියාට පස්සේ නැසතරකාරය ඉස්ලාම් බලනවා මේ නගා මොඩය කොයි පැත්තේද මොඩකම තියෙන්නේ. මේකේ තණ්හාවක් තියෙන්නේ, මාන්නයද තියෙන්නේ, දිටියද තියෙන්නේ. ඌ ඒකට ප්‍රශ්න ටිකක් අහනවා. අපි පොම්බල දාපු ගමන් ඌ දැනගන්නවා අමුඩ තියෙන්නේ මාන්නේ. ඌට ගහන්න ඕනේ මේකේ. මම මේකට තියෙන්නේ දිට්ඨිය, මේකට තියෙන්නේ තණ්හාව. ආ එහෙමනම් කියනවා මෙන්න මේකයි මේ තියෙන්නේ. දෙයයන්ාංශ මට කියනවා. මෙන්න මේ මේකක් කියනවා. ඒක පොඩ්ඩක් මට පරීක්ෂා කරලා බලන්න කට උත්තර දෙනකොටම හරියනවා. ඊට පස්සේ දෙනවා. දේශපාලනඥයා ගිය ගමන් දන්නවා. මියාගාමි මයි ළඟට ආයේ ආවල් දෙ ඉල්ලගෙන යන්නේ. ඊට ඉස්සෙල්ලා උගෙන මට මේ දෙක දෙන්නොත් මට මේක කර දෙයි. මොකද මට ඡන්දය. අයියෝ සිම්පල් නේ. ඔය කෙනෙක්ක ඔය මොකෙක්ක නන්දන තරහ වෙන්න එපා බුදුහාමුදුරු කියපු දේ අපිට අනුකම්පාවට නෙවෙයි කරන්නේ. කිසිම කෙනෙක් නැහැ තමන්ගේ න්‍යායපත්‍යයට නැතුව මේ සම්පූර්ණ සේවය කරන සේවය කරන්න පුළුවන් එකම කෙනා රහතන් වහන්සේ විතරයි. තව කෙනෙකුට කාරණේ සලකලා උදව් කරන්න පුළුවන් නම් කරන්න පුළුවන් රහතන් වහන්සේට විතරයි අනිකට උත්සාහ කරනවා. ඒකට ගරු කරන්න නමුත් අපි ඒකට ට්‍රස්ට් කරුවොත් මෙයාට කරන්න පුළුවන් කියලා. ඒ ඒ ඒ ට්‍රස්ට් එකේ තියෙන වැරද්ද නිසාමයි පෙළෙන්නේ. බුදුහාමුදුරුවෝ මොන්නම කෙනෙකුටවත් මොනම උදව්වක්වත් කරන්න බෑ. කෙනෙක් කෙනෙකුට නගා හිටවන්නත් බෑ කෙනෙක් කෙනෙක් වටන්නත් බෑ ඒක නගා හිටින්නේ වැටෙන්නේ උඹේ කෙලෙසන. මේ පෞරුෂත්වය අනුව තව කෙනෙක් සාකච්ඡා කර උගෙන් අහගත්තර කමන්නේ මම මොන જાති චරිතයක්ද කියලා. එහෙම නැතුව අපි ගිහිල්ලා වැඳලා අනේ සමා වෙන්න මට මේක කරලා දෙන්න මේක කරලා දෙන්න වෙනකොට අපි තවත් බාල්දු වෙලා යටත් වෙලා අර මට දක්ෂයෙක් නම් ඌ ඇමරිකන. කනගාටුදායක කෙනෙක් නම් ගෙනදි මට කරන්න දෙයක් නැහැ මාත් උතුම් තමයි අයියෝ තමයි හරි දවුත්තු මිනිහම ගියාම තමයි මට මාව වැට්ටුවා. කොහොමද කරන්න තිබුණා කියලා ඒ මාසයට බැලලා අල්ලපු ගෙදර කරගන්න. එයා කිනු එන්න මම දෙන්නම් වැඩි කියලා. ඉතින් ඒක නිසා අපි කොහේ හොයාගෙන ගියත් අපේ නැති පරිකමන තමයි හොයාගෙන යන්නේ. හොයාගෙන ගිහිල්ලා දරන්න යමක් කිසි පැකිලිමකින් තොරව දෙන්න එකෙක් නෑ මේ ලෝකේ හැම එකම දුකේ ඉන්නේ. කිසිම වෙනසක් නැති දුකක ඉන්නේ. අපි එක එක නම් වරන් කිව්වා. ඉතින් ඒක දැනගත්තයි කියලා මම කවදාකවත් සමාජයට නිග්‍රහ කරන අදහස නෙවෙයි මම මේ කියන්නේ. මම මේ එක එක වෘත්ති වලට නිග්‍රහ කරන්න නෙවෙයි තියෙන්නේ. මම කියන්නේ ඉල්ලුවොත් විතරයි ඒගොල්ලන් අපිට කරදර කරන්න පුළුවන්. ඉල්ලන්නේ නැතුව කාගෙන ඉන්න තරමට කිසි කෙනෙකුට අපිට නඩු දාන්නත් බෑ. අපි සංවිධාන වලට යන්නේ නැහැ. වැටුනොත් ඕන දෙයක් කරන්න. ඒකට කරන්න දෙයක් නැහැ. බිල්ඩින් උඩ පණ තියෙනකන් මේ ලොකු සාන්ති ඉන්න කාලේ කිව්වේ ඉල්ලීමක් කියන්නේ ඇඟිල්ලක්. ඒචා කවුරුත් අඬවන්න එපා. කවුරු හරි මොනවාද ඉල්ලුවොත් උඩරිමෙන් දීපන්. ඒකට ඉල්ලපුවාන් දුන්නේ නැති වෙච්චාම තනරේකට දෙවෙනි ඇඟිල්ල කියලා දාගන්නේ. නිසා කවදාකවත් තව කෙනෙක් ගාඩ කියලා මොනවත් ඉල්ලන්න එපා. ඉල්ලන්න වුණොත් ඒකින් ඇඳිල්ලක් කියලා මතක තියාගන්න. ඒ නිසා කවුරු හරි තමලකට ආවෝ සලකන්න ඒ මනුස්සයා ඇවිල්ලා තියෙන බැරිම තැන ආයේ මේ මනුස්සයා පහත් කළා සලකන්න එපා. මේ මනුස්සයාට දෙන්න පුළුවන් විදිහෙන් සලකන්න. එතකොට තමයි යන යන තැන පිටක් හම්බෙයි. ඒ වෙනතෝ බලන්න මේ ශ්‍රමණ ජීවිතය කියන්නේ යෝග ජීවිතය කියලා කියන්නේ බාලදක්ෂ ජීවිතය කියලා කියන්නේ තියෙන දේ යැපිලා කරනවා මිසක් කිසිම දෙයක් අපේක්ෂා කරන්නේ හැබැයි රජ සැප හැමෝටත් වැඩිත් නැහැ. ඕනේ සැපක් ඇවිල්ලා ගොත් කාපට් එක ඇවිල්ලා තියෙනවා රෙඩ් කාපට් එක වඩේ ඉතින් තේජාන සූරකෝ ගියාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ මට කාපට් එකක් කියලා දීපන් කියන්නේ නැහැ. එතකොට පරාදයි. ඉතින් ඔන්න ඔය දෙක දැනගත්තා නම් ගලවන්න බෑ මේ ගොඩක් කල් පුහුණු වෙන්නේ නැතුව. ඒ වගේම ආදර්ශයක් නැතුව. ඉතින් ඒ ටික කරගෙන කරන ගියොත් අපිට තේරෙනවා අපි යෝග ජීවිතය ගත කරන්න ගත කරන්න নানা ආකාර ක්‍රමවිදි තේරුම් ගන්න ඒක ඔය ඉස්කෝලේ උගන්වන පොත නෙමෙයි. ඒක නම් 100 200ක් මම කියනවා මේ අපි අවස්ථානුකූලව වැඩ කිරීමේදී අපිට එන ඥානෙ කවදාකවත් ඉස්කෝලේ පොත නෙවෙයි. ඉස්කෝලේ පොතේ තියෙන්නේ ප්‍රශ්න වෙන කාට හරි වාර දීලා යන්න දේවල් අපේක්ෂා කරනවා. ඉස්කෝලේ පොතේ ලැබුණා කියලා ප්‍රශ්න නැහැ. තමයි ඒ වෙලාවට තියෙන දේ සතියෙන් බලලා ප්‍රමාදයෙන් බලලා කිව්වොත් අගේ දැනුම එතනම දෙනවා. එහෙම නැත්නම් ඒ වෙලාවට පංචවෙනික තමයි දැනුම කියන්නේ. පොත නෙවෙයි. සමීකරණ නෙවෙයි. ඒ ඉසි විශේෂඥ දෙන එක නෙවෙයි. එන්නේ එක පාවිච්චි කරගන්න දන්නේ නැත්නම් ඒ හැමදාම අපි වාල් තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා මේක මේ ගමනේදී භාවනා කරන පේස අතරේ එකෙක් ලොකුයි එකෙක් පොඩි නෑ. ඔක්කොම එක තලමේ ඉන්නේ. සමාන දුකක ඉන්නේ සමාන දැනුමක ඉන්නේ සමාන අවශ්‍යතාවක ඉන්නේ. එයා ප්‍රායෝගික වැඩේට යොදවන්න යොදවන්න තමන්ගේ ආයුධ ටික දිනු තුන වෙනවා. පාවිච්චි වෙනවා. යොදවන්නේ නැතුව අනුන්ගෙන් බලාපොරොත්තු වෙනවා නම් ඉතින් ඒ තාක්කල් එයාට හොඳයි කතෝලික වෙන එක. ඊළ දෙයන්නාසින් ඊළ දැහැගෙන. උන්ද දාල කරනවා. දෙයන්නාසේ සලකනවා ලේසියෙන් හරි නබුදුන් කියන මම ගාවට එන්නත් එපා මම ගාවට මොකක්ද ඇත්තෙත් නැහැ. කියන දේ හරි කියලා තියෙන පුළුවන් නම් කරගන්න. ඉතින් බුදු දෙනාසේ පිටිපස්සේ කණ්ඩායමකට පපුව රත් වෙන ගතියක් නැහැ බුදුහාමුදුරුවෝ. කිසිම නැහැ. කියන්නේ ඒව රත් වෙලා කන්කම්පා කරලා තරමස වැටෙනවා. කෙනෙක් අකුල් දෙක හිටගන්නේ වැඩේ කරගන්නේ කියලා එකයි කියන්නේ. මනස සුක්කුම විතක් කියන්නේ මොනවද මේ මේ eh, කුද්දක විතක්ක කියන්නේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක විචිතා ව්‍යාපාද විතක්ක ඊට පස්සේ තියෙනවා තව විතක්ක හයක් ඒවට කියන්නේ ඥාති විතක්ක ජනපද විතක්ක අමර විතක්ක අනවඤ්ඤති පරිසංගිත විතක්ක ලාභ සත්කාර පරිසංගිත විතක්ක පරානුද්යතා පරිසංගිත විතක්ක අපි නිකන් ඉන්නකොට මේ නිකන් ඔය බුලත්තර කනවා හිතේ හිතා ඉන්න දේවල් ඔක්කොම වැටෙන්නේ ඌව නිකන් හරි අනුකම්පා සහගතව කියලා තමයි පේන්නේ. නමුත් මේ කැත නැතුව කැතුල කතා නැතුව ඉන්න බැරි නිසා අපි ඔය හිතන දේවල්. බැලුව බැලමට කෙලස් නැහැ. නමුත් ඒක අනිවාර්යයෙන්ම අර මහා විතක් වලට යොමු කරලා වටනවා. ඒ නිසා එන්නකොටම දැනගන්න ඕනේ කොයි නම දාගෙන ආවත් හැම විතක්යක්ම කෙලෙසයක්. ඔය ලොකු සාන්තික පොතේ තමයි මම දැක්කේ ඒ ටික ඔක්කොම හරියටම පෙළ ගහලා තියෙනවා. නවමා විතක්ක කියලා ඔබ සඳ ලස්සන පදයක් ඔයලා දාලා තියෙනවා ඒ සමත විදර්ශනා භාවනා මාර්ගයේ විතක්ක විජේ කියලා. යම් වෙලාවක තමයි තේරෙනවා මෙන්න මේකෙන් තමයි මම පෙළුනේ. මේ විතක්ක වල පෝර දැම්මා. මේ විතක්ක නැති කරන්න හිතුවා. ඒකේ වෙලා තියෙන වැඩි වෙලා. නමුත් මේ විතක්ක විතක්ක බව තේරුම් ගත්තොත් ඊට පස්සේ විතක්ක නොයනව නෙවෙයි ඒක නිකන් ඇල්මරා ගත්තා වගේ. විසමරා ගත්තා වගේ යනවා. ඒක ලේසි නෑ. ඒක උංගක් පුහුණුවෙන් ගන්න ඕන. මේ මෙල්බන් පැත්තේ තියෙනවද ආහඬ කරන්න සාකච්ඡාට සුදුසු මාතෘකාවක්? කිව්වේ දැන් ප්‍රශ්න වගේ ආපුවාම අපි කාටවත් කියන්නේ නැතුව ඒක දරාගෙන ඉන්න කියලානේ. අපි නෑ මම මම මම මම අපි කියන්නේ කිව්වොත් දරාගෙන ඉවරයි. වැයකට අපිට බෑ. අපිට කරන්න බෑ ඒක. සවිනාන්ද එතකොට අපි මම එතකොට අපි ඒක වෙන කෙනෙක් එක්ක සාකච්ඡා කරන එකක් වැරද්දද? නෑ මේකනේ අපි මේ කරන්නේ. අපි උත්තරයක් බලාපොරොත්තු නෙමෙයි සාකච්ඡා කරන්න. හේතුඵල ධර්මයේ තේරුම් ගන්න. මේ ප්‍රශ්නයක් මට ඇවිල්ලා තියෙනවා. අපි පැහැදිලිවම කියනවා. මුළු මුළු අට කතාවෙම තියෙන මුළු ත්‍රිපිටකෙම තියෙන එහෙම ආපු ප්‍රශ්න තමයි. ඒකකින්වත් උත්තර බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මේ මේක නිසා මේක වෙනවා, මේක නිසා මේක වෙනවා කියලා නිකන් සබ්ජෙක්ට් මැටර් එක විදිහට විෂය ධර්මයක් විදිහට අපිට සාකච්ඡා කරතයි. එතකොට සාකච්ඡා කරන කට්ටියට වගකීමක් ඉන්නේ මේ මේ ප්‍රශ්නෙට මම උත්තර දෙන්න ඕනේ. ඒ නැත්තම් මෙයා දීදීනසා ගනී, නැත්තම් මෙයා ගැන වැරදි හිතා ගනී. ඒ කතා මොනවත් නැහැ. Taman දන්න ටික කියනවා. හරියත් ප්‍රශ්න දාපිට ඉදිරිපත් කරන. එතකොට අපිට පුළුවන් නිකන් අනුන්ගේ දෙයක් වගේ සාකච්ඡා කරන්න. ප්‍රශ්නේ අනුන්ගේ වෙච්ච ගමන් උත්තරේ තියෙනවා. මගේ වෙච්ච ගමන් ප්‍රශ්නේ. මේක මගේ ප්‍රශ්නයක් කරගත්ත ගමන් විසඳන්න බෑ. ඉතින් අපි බලන්නේ කොහොම හරි මගේ කරගන්න. දැවෙන දෙයක් පාඩපත් කරගන්න. ඉතින් දැවෙන දෙයක් පාඩපත් කරගත්තොත් දැවෙන. නිසා සාකච්ඡා කරන එක තමයි අපි ධර්ම සාකච්ඡා කියන්නේ මේ කල්යාණ මිත්‍රත්වය කියන්නේ ඒකෙදී සබ්ජෙක්ට් මැටර් එකට සාකච්ඡා කරන්න ඕනේ. මම කියා ගන්න නැතුව මගේ කියා ගන්න නැතුව මේක මගේ ආත්මය කරන්නේ මෙන්න මෙහෙම එහෙම වුණා අඩු ගානේ මම චෝදනා කරනවා ප්‍රශ්නයක් එහෙම මම මාගේ මගේ ආත්මය නොවෙනිට ඉදිරිපත් කරන්නවත් අපි දන්නේ ඒකයි බුදුහාමුදුරුවෝ බුදු කෙනෙක් මවල ප්‍රශ්න අස්වගන්න ඕන කෙනෙක් ප්‍රශ්නයක් ඉදිරිපත් කරගන්නකොට ඒක ප්‍රශ්නේ බාර කරගන්න මගේ ඒ ප්‍රශ්නේ මම ඒ ප්‍රශ්නේ මගේ ආත්මය ගැන ඉතින් ඒක ඕදාල කරගන්න බෑ අඩු ගන්න ප්‍රශ්නයක් වර්ණා ගන්නවත් බෑ තමන්ගේ තමන්ට තමයි වෙලා තියෙන්නේ. නමුත් ඒක third person ඉඳලා ලියන්න මොකද්ද? කර්තෘකාරකන කර්මකාරකෝ ලියන්නවත් අපිට තේරෙන්නේ ඒ තරම්ම මේ විශේෂම ප්‍රශ්න එනකොට මම මාගේ කියා ගන්න දන්නේ නිසා ඉතින් අර විසඳන එක නා ඒක රිදෙන්නේ නැති වෙන විදිහට කියනවා ප්‍රශ්න මෙන්න මේ පැත්තෙන් බලන්න. ඔයාට විතරක් වෙච්ච එකක් නෙවෙයි ලෝකේ ওই ප්‍රශ්න කොච්චරද වෙලා තියෙනව ප්‍රශ්න වලට මැරෙන්නෙත් නැහැ. අනිත් ඕක වෙන්නවත් ඕනේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න කියලා ඒකේ සාධනීය පැත්ත පෙන්ලා දෙනවා. ඒ කල්යම් මිත්‍යා. අසත්පුරුෂයා අරයත් ගා ගන්නවා. දෙන්නම ගාගෙන ඉතින් අනාගත. ඉතින් අනාගතතර පස්සේ ආදර්ශයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා මේ ප්‍රශ්න තිබිලා නැහැ මේ මම කියවපු එකෙන් නගව ප්‍රශ්නයක් මේ දැන් කරපු එකක් කියලා මට තේරෙන ප්‍රශ්නේ. ලොකු විස්තරයක් කරා විතක්ක ගැන. මම මුලදී ගැටලු තත්ත්වයක හිටියා මේ කෙලස් වලට මම නැතු ඉන්න බෑ මට කෙලස් නැතු ඉන්න පුළුවන් කියන එකට උන්වහන්සේ විතක්ක කියන එක ඊගාවට ආදේශ කරා. එතෙන්දි මට තේරුම් ගියා මේ දෙකම එකයි කියන්නේ. විතක්ක ගැන වැඩිමනක් යමක් අවබෝධ කරගන්න කුමක් කිව යුතුද? නෑ විතක්ක ගැන වැඩිපුර අවබෝධ කරගන්න හදනවා කියන්නේ අනවශ්‍ය ප්‍රශ්නයක් ඔළුවේ දාන මොකටද අවබෝධ කරගන්න? ඔබ නිකන් තියෙන විවේකේ තියාගන්න. මොකෙක් අවබෝධ කරගන්න කියලා මොනවද අංගිනවද? මොකටේ? එතකොට මට සිතිල්ල කෙනකොට මම දන්නවා මෙති මේකටයි මේ එන්නේ කියන එක තේරුම් ගන්න පුළුවන් ඒකට මට ඒකයි කරන්න පුළුවන් කියන එක වෙයිද කියන එක මම තාම දක්ෂ කෙනෙකුට නම් නැත්තම් කියනවා නම් උපකරණේ තාම සියුම් උපකරණේ පාවිච්චි කරන්න පුළුවන් උපකරණේ දන්න කෙනා. එහෙම නැති කෙනාට උපකරණ දීලා බෑ. ඌ කපා ගන්න වතුරට දැටි පියදුනා. ඒ නිසා මේ විතක්ක ගැන කතා කරන්න ගියාට පස්සේ ඒ මනසට ඒකම විතක්කයක්. මං කියන්නේ ඒ නිසා විතක්ක කියලා දෙන්න එපයි කියලා. නමුත් ඒ ඉගෙන ගන්නකොට ඒකේ තියෙන ඩේන්ජර් එකක් තියෙනවා. ඒ ඩේන්ජර් තියෙන නිසා ඒක අවශ්‍යතාවය වෙනකොට භාවනාදීක තමයි තේරෙන්න පටන් ගන්නවා. තමන්න කරන තියෙන්නේ මේ එන එන දේ කාය වේදනාවක් හෝ කය හෝ වේදනාව හෝ සංඥා මොනවා හරි එනකොට දැනගෙන දැනගෙන ඉන්නකොට තමගේ චරිතයට අදාළ මේක වේදනා නෑ. කයේ බර පතර චරිතයක් ඕලාරික අත්බව ප්‍රතිලාභයක්. ඒ වෙනතම වේදනා බරපතල චරිතයක්. සංඥා බරපතල චරිතයක් ආදි වශයෙන් අපි ඔක්කොම සමාන නෑ. ඒක කරාගේ ආවේනික චරිත ලක්ෂණ තියෙනවා. ඒ විතක්ක මේ ප්‍රධාන වශයෙන් බලපාන්නේ සංඥාවට සම්බන්ධ කරගෙන. එහෙම නැත්නම් වචී ద్వාරය සම්බන්ධ කරගෙන. ඉතින් ඒ වගේන ඔක්කොමලා ඉගෙන ගන්න යන එක ඇත්තට මෙහෙම නරකයි කියන්න හොඳ නැහැ. හොඳයි. මේ ප්‍රශ්නයක් නැහැ. භාවනා කරන කට්ටිය මේ විදිහට කරන්න කරගත්තොත් ඒක කරගෙන යනට ඉන්ටෙන්සිව් මෙඩිටේෂන් එකට බාධා. මේ ඔක මූලධර්ම දාන්න ගත්තොත්. එහෙනම් අදාළ වෙන වෙලාවක් આવුත් මේ වෙලාවට දැනගෙන තියෙන්න ඕනේ. එතකොට මේ දැනගෙනකින් හරි අහගෙන ඒක විස්තර කරගන්න එහෙම නැතුව විතක්ක ගෙන ගන්න මම මොකද්ද කරන්න ඕනේ කිව්වොත් කියන්න දෙන ඕනේ නැහැ මොකද මේ අහකින්නේ වදාගන්න. අපි සතිය කියන එක දන්නවනම් සතිය දිගේ යන ගමනක් නම් ඒ අතරමැද විස්තර හොයන්න යනවා කියලා කියන සතියට නිග්‍රහයක්. සතිය වෙන්නකොට සතිය අවශ්‍ය වෙලාවට ඒක කියලා දෙයි. අවශ්‍ය වෙලාවට අදාළ කරලා දෙනවා. එතකොට නම් තමයි තේරෙනවා ඒකේ අදාළ බව. මෙහෙම කිව්වොත් හරියටම දැන් එළඹ සිටින්නේ මේ මොහොතේ ජීවත් වෙනකොට මේ මොහොතේ ජීවත් වීමට අදාළ නැති හැම දෙයක්ම හිතක් කැපෙනවා. මේ මොහොතේ ජීවත් වීමට අදාළ නැති දෙයක් නැහැ. පිටින් බාහිර උත්තේජන මේ මොහොතේ ජීවත් වීම තමයි ධම්මානුපස්සනාවේදී ධම්මානුපස්සනා කියලා වань ධම්මානුපස්සන අදාළ නැති මොකක්වත් නැහැ. දේවල් අදාළ නැතිකම නෙවෙයි වෙලා තියෙන්නේ අදාළක් නැතිකම ඒ වශයෙන් දැනගන්න එක විතරයි තියෙන්නේ. මේක අදාළ මේක නැහැ. මේක ඇතුලේ මේක පිට. මේක පව් මේක පින්. පින් නැති කර වැඩි කරාට පව් වැඩි කර අඩු කරාට නෙවෙයි යන්නේ. පින පව දෙන් කරලා සාපේක්ෂව අඳුරගන්න එක විතරයි සතියෙන් කරන්නේ. කිසිම දෙයක් බදා ගන්න නැහැ. කිසිම දෙයක් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. බදා ගැනීම ප්‍රතික්ෂේප කෙරුවොත් ඒක කලින් ගත්ත තීන්දුවක්. පූර්ව නිගමන මේ ප්‍රීමෙඩිටේටඩ් ඒක තමයි අපිට දෙන බඩේ. අපි ඒක දැනගෙන මේකක් තියෙනවා මම පුළුවන් තරම් පූර්ව නිගමනට යට නොවි ඇතිතිහා. ඒ වෙලාවට මතුවෙච්ච දිහා බලන්න යන්න ඕනේ කියන මූල ධර්මයක් තේරුම් ගත්තොත් ඒක ලොකු වෙනසක් ඇති කරනවා මනසට. අපි එතකොට එන දෙයට විවෘතව බලන්න, පිවිතුරුව බලන්න. ගත්ත තීන්දුවකින් නෙමෙයි. පරණ කෝදුවෙන් නෙමෙයි මනින්නේ. හැබැයි කෝදුව පණිනවා ඉස්සරහට. කෝදුව පැනලා එnde ඉස්සලම කියනවා නේ මේක වෙච්ච එක හොඳයි මේක වෙන්නේ ඒත් කමන්නේ ඒකට දැනගන්න ඕන කෝදුව පැන්නා දැන් හොඳ නරක තේරිලා ඒ බව දන්නවනම් ඒකේ අර අනවශ්‍ය වර්ධන නතර වෙලා ඒ අවිසිච්ච හිතේදී ඊගායන චිත්තක්ෂණේ ආය අලුත් වෙනවා නැත්තම් වෙන්නේ අර හදාගත්ත කතාව දිගේ ප්‍රපංච දිගේ යනවා. එන කිසිම චිත්තක්ෂණයක් අපි අලුත් නැහැ. එනේන එක තියෙන පරණ පිළිණු වෙච්ච අදහස් වලින් කෙලසිලා. ඒක අල්ලා ගන්නවයි කියන එක. ඒක අවබෝධ කරනවා කියන එක සාමාන්‍ය සත්‍යයක් නෙවෙයි. ඒක සති බලයේ දක්වම දිනු වෙනවා. සතිපට්ඨාන සතිය නෙවෙයි, ඉන්ද්‍රිය සතිය නෙවෙයි, බල සතිය දක්වා දිනු වෙනවා තමයි තේරෙන්නේ. සතියට යට කරන්න බැරි මොනම දෙයක්වත් ලෝකේ නැහැ. තව සතිය නැගිටිනකන් අනිත් දේවල් සතිය අරගන්න. ඒ නිසා සරුවචාන්සි කියනවා ඉදිකට්ටක් කෙලින් කරලා ඕන තරම් අබවක් කරන්නයි කියලා එක අබෑටයක්වත් ඉදිකට්ට යට කරන්නේ. හිටින්නෙත් නෑ උඩ. ඉදිකට්ට පැත්ත වැටුනොත් අබෝලින් යට වෙනවා. ප්‍රතිමත් වෙලා කිසිම කෙලෙසකට හිටින්න බෑ. සතිය වැටුනොත් කෙලෙස ජය ගන්නවා. ඒ නිසා කෙලෙසෙන් ජයගත්තට කමන්නේ පැදුනත් කමන්නේ දන්නවනම් දැන් මම ඉන්නේ කෙලෙසවල පැරදිලා. දැන් මම ඉන්නේ සතියේ. දැන් මම තියෙන්නේ කෙලෙස් බව පැති බව දැනගෙන. දැන් මං ඉන්නේ කෙලස් බව පැහැදිලා නැද්දාන්නේ නැතුව ආදි වශයෙන් දැනගෙන ඉන්න එක දෙවැන්නේකට කරන්න. තමන්ම කරන්නේ දැනගැනීම ඉතාමත් වැදගත්. මං කියන්නේ ඒ වගේ දෙයක් ප්‍රකාශ කරන්නවත් අපිට භාෂාවක් නෑ අපි ගාව. අපි ප්‍රකාශ කරනකොට මේ ජයග්‍රහණ පරාද හරි වැරදි දාගෙන අනාගෙන ප්‍රකාශ කරනකොට අහගෙන ඉන්න කෙනා කරුණක් නෙවෙයි යන්නේ හැඟීමක් විතරයි. ඉමෝෂන් එකක් විතරයි පාස් වෙන්නේ. අපි සුද්ධ වශයෙන් දැක්කදී දැක්ක වැඩි වාර්තා කරන්න දන්නේ නැහැ. ඒකයි රිසර්ච් වෙන්නේ. ටෙක්නිකල් රයිටින් කියන එක රිසර්ච් පේපර් ලියනවා කියන එක ලේසි නෑ. ඒක ලියන්නේ මම මාගේ හැඟීමෙන් තොරව. අපිට පුරුද්ද තියෙන්නේ මේ හැම එකක්ම අර මේ YouTube එකේ හිට මිනිහෙක් කියනවා it's මොකද holy triple me mine and myself හැම වෙලාවෙම මේ holy triple කියන තමයි අපි කතා කරන්නේ. හැඟීමක් ආවත් වේදනාවක් ආවත් දැන දෙයක් ආවත් මේක මම මේක මගේ ඒකට දාලා තමයි කරන්නේ. ඒක අයින් කරුවොත් පස්සේ රස නැහැ. අයින් කරලා පස්සේ ඒ කතාවේ කිසි මේ රස ආස්වාදයක් හරි නිකන් පඬිසාංශ කියන්නේ පුරුම් පඬිසාංශ නිකන් ලේ නැති මිදුළු නැති නිකන් ඇට කෑමක් වගේ. ඔය මස්ලේ නැති ඇට ලේකක ඉන්නා වගේ තමයි මම මාගේ සහ ආත්මේ නැති කතාව. ඉතින් කතා කරන්න ගන්නේ. මේ ලැබෙන්නේ හලෝ මේ මේ මෙල්බන් වලට ඇහෙනවද? ඉමයි සමිනා සද හොඳට ඇහෙනවා. ඒක වෙන්නේ සද්ද නැත්තේ මොකද දෙක තුනක් කියුණා ඒක නිසා ප්‍රශ්න අහන්නත් නිකන් මොකද මොකද නෑ එහෙම එකක් නෑ ස්වාමීනා. Thank you. ස්වාමීන් වහන්සේ පොඩි ප්‍රශ්නයක් අහන්න. කමන්නේ ගාලල්ල. ස්වාමීන් වහන්සේ දැන් කිව්වනේ දැන් අපි මොන මම මොන හරි දෙයක් අපි හිතමු ගොඩක් වැඩ කරනවා කියලා වැඩ කරනකොට දැන් ඔෆිස් එකේ වගේ වැඩ කරනකොට ස්වාමීන් වහන්සේ අපි ගාක් වැඩ කරනවා. හැබැයි අපිට දිය යුතු දේවල් ඔෆිස් එකෙන් ගෙවන්නේ නැහැ. ඒ වගේ වෙලාවක ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ කියන්නේ ඉල්ලන්න යන්න එපා කියන. ඇත්තටම ඇත්තටම දිය යුතු දීවනා දෙන්නේ නැත්නම් ඒ වගේ වෙලාවක ඒක කියන එක වැරදිද? කිව්වට ඇති වැරද්දක් නැහැ. කිව්වට ඇති වැරද්ද නැහැ කියලා හම්බෙන්න නම් ඒත් වැරද්දක් නැහැ කියලා හම්බෙන්න නැත්නම් කරබනින්න පුළුවන් නම් ඒත් වැරද්දක් නැහැ. යම් වෙලාවක ගණිතිනුවක් කරනකොට Tamange පැත්තට ලැබිය යුතු දේ නොලැබී තියේදීත් ඉවසන මිනිහර තමයි ප්‍රෙස්ටිජ් කියන එක හම්බෙන්නේ. ප්‍රෙස්ටිජ් එක කියලා තියන්නේ Tamange පැත්තට ලොකු ලැබෙන්න ගාණක් තියෙනවා ලැබිලා නැහැ කරබනින්න. එතකොට ඒක හම්බෙන සබහා ධර්මයෙන් රත්‍ර රිදී වන්දේශයක් උඩ තියලා දෝතින් පිළිගන්නවා. ඉල්ලලා ගත්තොත් යටි පිටි අල්ලෙන් දෙනවා කබක්. කියලා දෙනවා. ඒ කනකට වැඩිය හොඳයි පොඩ්ඩක් ඉන්න දෙන්නේ තැටි එක තියලා. ඒක මේ ඇඩල්ට් සයිකොලොජි වල කියන්නේ ප්‍රෙස්ටිජ්. කිසිම ගනුදෙනුවක ලෝකේ සාධාරණ ඉෂ්ට වෙන්නේ. ඒකයි ඒකට ගනුදෙනුව කියන්නේ. ඒ ගනුදෙනුවේදී බ්ලැක් ලොග් එකක් ඉතුරු වෙනවා. මේ මනසේ එක්ක වැඩිපුර ලාභයක් ලබනවා. ඒ දන්නවනේ දැන් මම මේ මනසේ මාව සූරගෙන කනවා කාපක්. තමන් 100 100ක් වැඩ කරොත් මෙයා හෙට 16ක් කරගන්න පුළුවන්. මයි කම්පැනි මම යනකොට මට කිව්වේ සූද්දායි කතාව කිව්වේ. මම කම මෙහෙමයි මේ මම මේ මේ තා ඉගෙනගෙන තියෙන ඒකට මට පඩි වෙච්චරයි තියෙන්නේ. ඒක නිසා මේ වැඩ කරනකොට මට බෑ මට ඕනේ මගේ සම්පූර්ණ හිත දාලා වැඩ කරන්න මට ඌව හිත හිත ඉන්න බෑ කියලා. හැබැයි මට පේනවා අසාධාරණයක් කරනවායි කියලා. ඉතින් මයි මොඩකට මං කිව්වා. ඊට පස්සේ සුද්දා කතා කරලා කිව්වේ උඹට එකයි මං කියන්නේ මාස 6ක් උඹට පුළුවන් හරිය කරපුවා උඹට ඕන ටික ඔක්කොම දාශ වෙලා ඉදී. එක මාස 6ක් වැඩ කරපන් කියලා. ඊපස්සේ මගේ ඩිරෙක්ටර් මට කතා කළා සුද්දත් එක මම කේලම් කියලා මිනිහා බිම දැම්මයි කියලා මම කම්පැනි ලොක් වුණා කියලා. මට කිසිම තැනක ලොක් එක් වෙන්න ඕනේ නැහැ. හැබැයි මට කවුරුත් ඊර්ෂ්‍යා කරනවා කියලා හෝ padi ගෙවෙන්නේ නැහැ කියලා මට නිකන් ඉන්න නම් බෑ. මම ගත්තොත් වැඩේ උප්පරීමෙන් කරනවා. කිරුවට පස්සේ අන්තිමට සාමාන්‍යයෙන් අතුරුමුණා වගේ. සේරම නැමිලා එනවා. මම කිසිම වෙලාවකට අයිතිවාසිකම් ඉල්ලන්න යන්නෙත් නැහැ. එතකොට එකතු වෙන එක ලබනාත්මයක් තියෙනවා. මේ ආත්මෙ විතර නෙමෙයි ලබන ආත්මයක් තියෙනවා. අපි එතන එතන ගණතුන ඉවර කරනවා නම් ඒ කියන්නේ අපි කිසිම ඉතුරුවක් කරන්නේ නැති බැංකුවේ ඉතුරුවක් නැතුව හම්බ කරන දේ කන්නා වගේ වැඩක්. ඒ නිසා සරුවචනාංශයේ සාරාංශය කල්පලක්ෂයේ එකතු කරපු දේවල් අවසාන භවයේ මනුස්ස කයකට දරා ගන්න බැරි තරම් අසෝ මහ පුරුෂ ලක්ෂණ දිචිසක් ව්‍යංජන ඇත්තු 16 ගේ හයිය ඒ ඔක්කොම ආවේ මොකද එරියස් එක. අපි එරියස් පිටනේ ණයට දුවන උඹලා හිතන්නේ උඹලා හරියට වැඩ කරන්නේ කියලා අනේ පළයල්ලා යන්නේ. වැඩ කරනවා දැකලා නැහැ. යාමර්තියා ඒ ආකන්ඩිෂන් මගේ යාළුවෙක් හිටියා ඌ ඔෆිස් එකේ බුද්ධියන්නේ. ගෙදර ආපුවා රස්නේ ඒක ආකන්ඩිෂන් කරලා තියෙනවා. ඒක තමයි කොහොම ටයිම් දාන්නේ. ඒ අඹේ වෙලේ හිටියේ. ඒකේ බුද්ධියන එක ලාභයි. ඕවර් ටයිම් දාන. ඒ නිසා පැය ගණන් නේ වැඩේ තියෙන්නේ. කරන එක හරියට හිතට එකව කරනවා නම් ගණන්දිට සිද්ධ වෙන්නේ කන්ටෙන්ට්මන්ට් එක හරහා. පිරිච්ච ගතිය හරහා. මම කරන දේ කරා. මම කායෙන් හරි මටත් වැඩිය මට තරඟවත් ගුණදාන රත්මිනියකින් මාව ප්‍රමාණ වෙයි මට ගන්න ගෙවයි කියලා හිතනවනම් ඒ වගේ තකතිරුකමක් ඒ වගේ මෝඩකමක් මට පේන්නේ. අපි කර කලේසු දේ උඹ කරපන්. වෙන්න ඕන දේ වෙයි. අපිට මම වැඩියෙන් වැඩ කරනවා මට මෙච්චරක් ලැබිය යුතුයි කියලා කියනවනම් මම කියනවා කවදාකවත් සතුටු නෙවෙයි වැඩ කරලා තියෙන්නේ. ඒක හැමදාම නිය හේතුවක්. ගන්න දෙනුවක් අද අද කරලා තියෙන සමාජ මොනවද කියන්නේ සමීක්ෂණ වල පෙන්නලා තියෙන හැම දරුවෙක්ම අම්මලා තාත්තට වෛර කරනවලු අම්මලා තාත්තට අපිට මේට වැඩිය කරන්න පුළුවන් කියලා. ඉතින් ඒක නිසා කොච්චර හම්බ කරත් මොනවා කරුවත් අම්මලා තාත්තට කෙනෙක්මක් කරන්න බලාගෙන තමයි දරුවා වැඩි. අවස්ථා හම්බ ගමන් පෙන්නනවා. ඕම් බලපන් අපි කරන හැටි උඹලට කරන්න පුළුවන් අතු වෙන කෙරුවේ. කොයි අම්මද තාත්තද නොකර ඉන්නේ දරුවන්නේ. අම්මලා තාත්තා උපරිමෙන් කරනවා. මොකද දරුවෝ ජීවත් වෙන වෙනම ලෝකෙක. ඒගොල්ලෝ කියනවා ඕනකම තිබුණා නම් අපේ අම්මට මේක මට දෙන්න තිබුණා තාත්තට මේක දෙන්න තිබුණා. ඒ හරයට කරා මෙහාට කරා අයියට කරා මල්ලිට කරයි කියලා ඒ නිසා අපි ලෝකෙ මේ වගේ දුක් හදාගන්න තියෙන තර්කණය ඒ වගේ සාපයක් නෑ. ඒක ඇතුළ තමන් ඇතුළේ තියෙන. ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕනේ රටෙන් ඔබට නොවේ පුතේ උඹෙන් රටට විය යුතු දේ බලපන්. ඒක කරපන් අන්තිමට රාජ සම්මාන හම්බ වෙනවා ජාත්‍යන්තර සම්මාන හම්බ වෙනවා අන්තිම සම්මාන හම්බ වෙනවා කියන්නේ කෙල වෙනවයි කියන එක. නමුත් ඒතර ඒකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා මම මම කවුරු කිව්වත් ඔයගොල්ලෝ වැඩ කරනවායි කියලා මම කියනවා මම ඔෆිස් එකක් දාලා දෙන්න මයිත් එක වැඩ කරන්න එන්න බෑ ඔයගොල්ලන්ට වැඩ කරන්න. මම ඔයගොල්ලන්ගේ සබ්ජෙක්ට් එක දන්නේ නැහැ. මට සුමානයක් හදන්න මම කරනවා. ඔය එකකවත් නැහැ. ඔය උත්තරේ මනස ධර්ම මොකොත් නැහැ. අපේ ලොකු අපච්චි ඉන්න කාලේ කිව්වා මං ගිහිල්ලා ඉවලා බල ලොකු අපච්චිට කිව්වා පහේ හතරේ පන්තියේ. අද අපිට ගණන් ක්‍රමයක් කියලා දුන්නා දීර්ඝ බෙදීම කිව්වා. අනේ පොඩි පුතේ මොන්න දීර්ඝ බෙදීමද ඕනි ගානක තියෙන එකතු කිරීමයි වැඩි කිරීමයි අඩු කිරීමයි බෙදීමයි ඕටිය මොකද තියෙන්නේ. ඔය මොන නම දැම්මත් ඔය හතර දානවනම් ඔච්චරයි කිව්ව ගණන්. සුද්ධ ගණිතය ගත්තත් <laughs> ප්‍රායෝගික ගණිතය ගත්තත් මොන මගුල ගත්තත් ඔය හතරෙන් පිට මොනවද තියෙන්නේ? ඔය හතර මේ පැත්ත මේ පැත්තට දැම්මම සතේ අර නම දාන මේ නම දාන බොරු. ඒව නිකන් ෆෝමියුලාස් විතරයි. බුදුහාමර කියන්නේ මුළු ලෝකෙම කියන හතර මා ධාතුන් විතරයි. ඒක දන්නවා නම් මුළු භෞතික විද්‍යාවම දාන්න. පිටසක්වලක් දාන්න. ඒකවත් දන්නේ නැතුව මේ පිටසක්වල ගිහිල්ලා ඉගෙනගෙන ආවිල මොකද්ද මේ දන්නවා කියන PhD. මේ තමන්ගේ මේ වැඩ කරන හොටු ගලනකොට මේක ආපෝ ධාතු කියලා දන්නේ නැති භෞතික විද්‍යාඥයා පොත් ලියනවා ජලයේ වැඩ කරන හැටි විශ්වයේ. ඉතින් මේකට කියන්න තියෙන්නේ අර මොකද්ද මේ තිරේ ඇරෙනවා, තිරේ වැයෙනවා, ඔල්ලර සංහඳ පැතිරෙනවා. කොළඹ හතේ ඉඳලා මේකේ හඳල්තරම බැසපු කට්ටිය කලගෙඩියට නුනනවා. කලගෙඩියට නාකි වෙච්ච කලමිඩියා බලන්නේ ඔචා අපි දන්නේ නැහැ මේ කලගෙඩිය නටන. ඕන්න නාඩගම්. ඒ නිසා මදි උඹට ගහන්න තියෙනවා කියලා හම්බ කරනවා. ඉන්ද්‍රා උන්නත තේරෙන්නේ කොතට තම්බන කාලා තියෙන විදිහට ජීවත් වෙන්න බලාපල්ලා. තීරණ තරහා ගියාද? අනේ නෑ ස්වාමීන් වහන්සේ මම ණය නෑ ඔෆිස් එක දෙච්චරයි මම දැන්. ඒ දැන් ඔය ණය වෙන හැටි අහන්නේ වගේ. මං කියලා දෙයි. මං කියලා දෙයි. කිසියෙකුට ණය වෙන්න එපා. මොකෙකුටවත් ණය වෙන්න ඕනේ අපිට හතර සන්තෝෂයෙන් වැඩ කරන්නේ ඒ වුණාට අපි වැඩ කරනවා කරනවා කරනවා නිකන් කිසිම අපි හිත යටින් හිතනවා මෙහෙම නිකන් හරි ඇප්‍රීෂিয়েට් කරන්නේ කියලා ඒ ඒක තමයි ඒකට තමයි අපි භාවනා කරන්නේ ඒ තනි කරම එතනම් මගේ වැරද්දක් මේ ඒක තමයි තේරුම් කරලා තියෙන්නේ මෙතන තමයි අපිට ප්‍රෙස්ටිජ් එක මෙතන තමයි අපිට ආත්ම ශක්තිය පෞරුෂත්වය අධ්‍යාත්මික පිටකොන්දක් ගිය තැනක බය නැතුව කතා කරන්න පුළුවන් ශක්තියක් එන්නේ කිසියම් තැනකට ණයක් නැහැ. මොකද කායින් හරි දින දෙයක් අපේක්ෂා කරන කරන වැඩේට කියන්නේ 16යි කියලා. බැලයි කියලා. බත් බැලියෝ. වාල්ලු. නමුත් රජ රජකෙදෙට කියලා ඌ කරන වැඩ ටික කරනවනම් රාජ්‍යරුණ සැලුට් එක ගන්න. ඒ රාජකාරී මොනවාක බලාපොරොත්තු වෙන්නේ මේ වැඩේ මොකක් හරියට දැනගන්න ඕන සීමාවයි මෙන්න මේක තමයි මගේ කරන්න තියෙන වැඩ. ලැබෙන දේවල් අහන්න යන්න එපා. මෙන්න මේ ටික කරන්න ඕනේ. පුළුවන් තරම් ගිහිල්ලා අහන්න ඕන ඔබතුමා හෝ ඔබතුමිය බලාපොරොත්තු වෙන්නේ ඉෂ්ට වුණාද නැත්නම් දෙන්න මං කරලා දෙන්න. ඒකෙදී නම් අන්කන්ඩිෂනල් කිසිම කොන්දේශයක් දාන්න යන්න බෑ. දැම්මොත් ඒක ඒක විසින්ම තමයි දායකත්වයටපත් වෙනවා. පරිීමේ කරන්න ඕනේ. මම කීප දිනක් ඇහුවා ඇයි ඔච්චර මහන්සිලා වැඩ කරන්නේ කියලා. මොකද පැවිසි අතර පුරනවා විෂයද කරනවා මම වැඩ කරනවා මේ වැඩ ඉගෙන ගන්න. හොරෙන් ගිහිල්ලා වැඩ කරනවා වැඩ ඉගෙන ගන්නවා. ඒ වුණාට මට කවදාකවත් වැඩ දිලා අරුවානේ ඒ කරපු දේවල් පැවිදි ජීවිතේදීවත් නැස්ති කියලා නැහැ. සම්පූර්ණ ගිහි අත්දැකීම් පැවිදි ජීවිතේවත් නැස්ති වෙන්නේ. ඒ නිසා අපිට අපේ අපච්චි ඉන්න කාලේ කිව්වේ උඹ වැරද්ද කළා හිරගෙදරට ගියා. හිරගෙදර දෙන වැඩ ටික කරන්න ඉගෙනගෙන වරි. ඒතර ගිය ගමන නරක පාඩුවක් වෙන්නේ නැහැ. ඉතින් ලනුවමරන්ට කියනවා උඹට කොහොබඳින්න කියනවා. ගල් කඩන්න උගන්වනවා. ඒක ඉගෙන ගනිමු. ඉරගෙදර ගිහලා නැද්ද කිමිතර මේ මිනිස්සු මගේ වැඩ ගන්නවා කියන්නේ යන්නේ මේ වැඩ කරන්නේ ඊට වැඩ. ඒකට ඒක ඉරගයක් වෙන්නේත් නැහැ. ඌට ඒතර ඉන් සර්විස් ට්‍රේනින්ග් එකක් වෙන්නේ ඒතර. එනිකයි. ඒක හොඳ විවේකීව ජොබ් එකක් ඉගෙනගෙන එනවා. ඒ නිසා මේ ගණන් ගන්න බෝ යන ක්‍රමය බොහොම හොඳයි. තව ටිකක් පුළුවන් විදිහට වැඩ කරලා 110කින් වැඩියෙන් වැඩ කරන්න බෑ. අවසරය සොල්නාස තර්කෝලින් හිත නිශ්ශබ්දුනාට පස්සේ සොල්නාස දැනීමක් තියෙනකොට ඒක සංඥාවක්ද විතර්කයක්ද ඒ කියන්න අමාරුයි ඒ කියන්නේ විවේක වුණාට පස්සේ අවසන් යන්නේකේ දෝෂේ මට පේනවා ප්‍රශ්නේ විවේක වුණාට පස්සේ අවසන් හදනවා කියලා කියන්නේ නිදාගත්තට පස්සේ බබායෙන් අහනවා දැන් ඔයා බුද්ධිද පාට නිින්ද කියලාද ඔයා දැන් මොකේද හිටියේ මම කතා කරන්නේ බව දැක්කද කොහොමද ඇරියද මොකද්ද වෙන්නේ? ඒ නිසා අපිට අඩු ආන විතර්ක නැති හිතක ජීවත් විතර්ක නොකර ඉන්න බෑ. ඔන්න අපේ තියෙන දක්ෂකම. විතර්ක කියන්නේ කෙලස් කියලා දන්නේ නැති නිසා ඒකෙති එදිත් අවසල බලනවා. ඔයනේ ඒක නේද සරෝජාන්සේ සඳහන් කර දෙනවා ඒතන් සන්තන් ඒතන් පංචය යදිනා උපේක්ඛා කියලා අදිෂ්ඨාන කරන්න කියනවා. මේ සාන්තයි මේ ප්‍රණීතයි මොකද්ද මොන දින දෙයට උපේක්ෂා වෙලා ඉන්නවා. අවසන්ඩේ යන්න බෑ. අවසන හැම එකකින්ම කෙලස්. අවශ්‍යවොත් ඇවිස්සෙනවා. ඇවිස්සෙනවා කියන්නේ කෙලෙස්. ඒ නිසා අර බුද්ධිය ගන්න කොටියට බුද්ධිය ගන්න දෙන එක විතරයි සංනිකර විපස්සනා කියන්නේ. ඒකට සබ්බපාපස්සා කරනවා කියලා කියන්නේ. සියලු පයින් පැංගල නිකන් ඒත් පව් වෙනවා. ඊට පස්සේ එයාට මම බලලා ඒකත් නතරලා යනවා. ඊට පස්සේ ආය අවසන් යන්න එපා. නිින්ද ගිහිලා තින්නේ බබාට. මොකද නැත්තේ මුගේ කාලික ලියුමක් අත්තේ වෙ නැත්තේ මොකද කියලා අහන්න යන්න එපා. අපිත් එක්කෙනෙක් කියනවා උග කාලික වීමක් කියුවේ නැහැ පෝස්ට් ලෙඩ්ඩස් එක දන්නෙත් නැහැ පෝස්ට් කාඩ් එකක්වත් දාන්න ඕනේ ඇඩ්‍රස් එක අහලා කියලා. ඉතර පොස්ට් කාඩ් එකෙන් දීපක් ඇඩ්‍රස් එක ගහලා පොස්ට් කාඩ් එකක් දාන්න ඕනේ. ඒ තරම්ම මේ කරදර එන්නේ නැති වෙනකොට හරි පාළුයි අපිට. එයි මේ මිනිස්සු මාව අමතක කරලාද? මම නිකමෙන්ද? ඉතින් ගිහලා අවසර. අවසර පස්සේ කියනවා නේ රැට නිදා ගන්නත් නැහැ. දවල්ට නිදා ගන්නත් නැහැ මිනිස්සු කරදර කරනවා කියලා. ඊටක්කත් එක්කත් ඒ දෙලම තමයි. හරිම මේ කියන්නේ ඒක හදලා තියෙන සැලස්මේ හැටියට මොන්න තාලෙන්වත් ගලවන්න බෑ. හැබැයි බුදුහාමුදුර හරියටම පෙන්නනවා කපාගෙන නැහැ. හරියටම වෙනවා කපාගෙන යන හැටි. ඒත් ආධුනිකයට තේරෙන්නේ නැහැ. ගොඩාක් වැඩි කරගෙන කරන යනකොට නැවත නැවත විතක් එනවයි කියලා කියන ක්‍රමයේ අත්දා බලන්න අනවශ්‍ය අන්තිම අවස්ථාවල් හම්බ වෙනවා. මොනවා කරන කරම ඉන්නේ නැති නිකන් සුම්මයි ඉඳි තමයි. හදන හැම ප්‍රශ්නකින්ම තියෙන්නේ විතක්ක වැඩි කරනවා. තර්කනේ ඇතුළත කතාව වෙන්නේ. මම අර ඒකයි කියන්නේ එහෙම ප්‍රශ්න අහන්න එපා කියලා. ඒ එහෙම නෙවෙයි. ඒක නෙමෙයි මේකෙන් අදාළම ප්‍රශ්න අහන්න තියෙන්නේ නෙවෙයි. ඒ ප්‍රශ්න උත්තර කිහිප කරන්නත් එපා. බලන්න ප්‍රශ්නේ කායිනවට උත්තර හම්බ වෙන්නේ නැහැ. කාදරේ මට තේරිච්ච දවස් තමයි yaadena උත්තරයක් හම්බ නිසා ප්‍රශ්න නොකර ඉන්න ප්‍රශ්නකුත් නැහැ උත්තරයකුත් හම්බ වෙනවා. ඒ නිසා කරමනේ ඉඳිල්ලේ ඒතර මුලින් මුලින් ප්‍රශ්න අහලා තමයි ඒ කරවන්නේ ඉඳිල්ලේ පාඩම ඉගෙන ගන්න. සංඥා පිරිසිදු දකින්නේ කොහොමද? දකින්න සංඥා කවදාවත් පිරිසුදුවක් නැහැ. සංඥා කියන්නේ කෙලෙසයක්. සංඥා පිරිසුදු කියන්නේ සංඥා නැහැ. රූපේ පිරිසුදු කියන්නේ රූපේ නැහැ. වේදනා පිරිසුදු කියන්නේ වේදනා මේ එකකටවත් නම්බුකාර තත්යක් නැහැ. ඔක්කොම මේ කෙලස් විස බීජල. නැත්නම් මාර බලවේග. ඒ නිසා පුළුවන් තරම් ඒව නැතුව ඉන්න බෑ. අඩු කර ගැනීමේ ක්‍රියාවලිය තමයි ප්‍රතිපදාව කියන්නේ. ඒකලෙල වෙලාවකට එනවා හදිසිය වගේ ඒව මොනවත් නැති. ඒකට මම නැහැ. මැනිල්ලක් නැහැ. එතකොට වචන නැහැ. භාෂාවට දාන්න බෑ. ඒ හොඳ හරිය කවදාකවත් භාෂාවේ නැහැ. භාෂා දිනයකට ලං වෙන හැටි. ලං වෙනකොට වෙන දේ ලං වුණාට පස්සේ විසඳේ භාෂාවේ නැහැ. ඒ නිසා තර්කණේ කවදාකවත් මේ සත්‍යයට ලං වෙන්න බෑ. විතක්කොලි ලං වෙන්නත් බෑ. විතක්ක ඒවා එනේන දේ ගෙවන් කිරීමට ගන්න මේ පක්‍රම විතරයි. විමර්ශ මේ අපි ජීවත් වෙන අපේ ජීවිතේ පුරාම අපි මේ සෙන්ස් ඩෝස් වලට අපි හැමතිස්සෙම සෙන්ස් ඩෝස් අපිට හැමතිස්සෙම එනවා අපි අපේ ජීවත් අපි මෙඩිටේට් කෙරුවත් අපි යම් මෙඩිටේට් කෙරුවත් හැමතිස්සෙම මේ සෙන්ස් ඩෝස් වලට අපිව අපිව මෙම ඉතින් ඇත්ත වශයෙන්ම ඒ සෙන්ස් ඩෝස් වලට අපේ තියෙන ඇල්ම නැත් ඇලීම නිසාද මේ මේ පරිදි මේ මේ සිදුවෙන්නේ නැත්නම් නිකන් සෙන්ස් බෑකෙන් මම කියන්නේ අපි අර සෙන්ස් ඩෝස් වල තියෙන ඇලීම නිසා තමයි මේ නැත්නම් සෙන්ස් ඩෝස් හැමතිස්සෙම තියෙනවා සෙන්ස් ටූල්ස් වල තියෙන ඇලීම නිසා තමයි මේ මේ අපිට එන සංඥාවල් ඔක්කොම තියෙන්නේ. ප්‍රශ්නේ හරි සරලයි සෙන්ස් ටූල්ස් කියන්නේ මම තමයි. සෙන්ස් ටූල්ස් මට දුක් වෙනවා නෙමෙයි. සෙන්ස් ටූල්ස් කියන්නේ දුකක් තමයි. සෙන්ස් ටූල්ස් කියන්නේ මම තමයි. මම කියන්නේ දුකක් තමයි. ඒ නිසා එතකොට ඒ පැත්තෙන් බලනකොට ඒගොල්ලෝ අපිට දුක දීලා හරි කන්නේ ඒගොල්ලන්ගේ ගේම ගෙනියනවා. යාම කරනවා අපිට තියෙන එකේ නම්බුවක් ගන්නවද? තෝරේ බම්බුවක් ගහගෙන කියලා උඹට විඳනවනේ විඳව ගන්න නැත්නම් නිකහයට වань ඩෝන් කෑ හිටියානම් සෙන්ස් ඩෝස් කියන්නේ මම තමයි. මම මම සෙන්ස් ඩෝස් වලින් දුක් විඳිනවා සෙන්ස් ඩෝස් නිසා මම නම් ලබනවා කියන දැන ඔය දෙක එකයි. අපි මේ සඩින්ජෙන් තමයි මම කියන්නේ. ඒගොල්ල හදලා තියෙන්නේ මන් ලව්ව જાතිය බෝ කරන්නයි පැවැත්මටයි විතරයි. කද්දාක සුද්ධියකට හෝ නිවනට කිසිම සහයෝගයක් ඔය එකකවත් නැහැ. නමුත් මේ මගුල වෙලා දෙන්න නැතුව බෑ මේ අකුරේ. ඉතින් ඒ නිසා උන්ට අඩුම කැම ටික දීලා නඩත්තු කරන්න ඕනේ. දීලා වැඩි කරලා ඉවර කරන්න බෑ. සන්තෝෂයක් කවදාකවත් නැහැ. අඩු වුණොත් මේ ජීවන යාත්‍රාව ගෙනියන්න බෑ. භ්‍රමචාරීට අවශ්‍ය කරන මේ කය නැහැ. ඒ නිසා අපිට තීරණ කරන්න තියෙන හරියට ප්‍රයෝජනෙ සලකලා කොච්චරක් දෙන්න ඕනේද? අපිට මේ මල පණින තැන දන්නේ නැහැ. අපිට දන්නේ නැහැ මෙතෙන් ඇති කියන එක. ඉනෆ් කියන එක අපි දන්නේ නැහැ. අපේ ජනමේ ඉඳුරම් පෙනෙව්වාම ඒගොල්ලෝ මට කොයි වෙලාවක හරි ඡන්ද දෙයි නමුත් හොඳට මතක තියාගන්න අපි ඒවට කඹරනවා මිසක් මැරිච් එක එක්කත් නැයිව සන්තෝෂ කරලා මැරිච් එක. ඉතින් හරියට මෙයාගේ සරසුම දැනගෙන එජෙන්ඩා එක දැනගෙන සම්පූර්ණ අයින් කරන්න යාම අත්කලමතාන යෝගයට යනවා. සම්පූර්ණ සැප දෙන්න යාම කාමසුකල්ලි කාණ්ඩ වන්න නම් මැදමාවතේ යන්න ඕනේ අවශ්‍යතාවක ආව සපුරලා දෙනවා ප්‍රයෝජනෙ සලකලා. ඊගාවට ඉල්ලීම එනකන් කරපණ ඉන්නවා. ඔය ඔයා යන්නෙත් නැහැ. ඉල්ලුම ඔක්කොම දෙන්නෙත් නැහැ. ඉල්ලුම ඉල්ලීම නොසලකා හරින්නෙත් වෙලාව හැටියට කරලා දෙනවා. එතකොට ඒවා එනවා මේ ඔය මැද මාවතට එහෙම නැත්නම් ඩිස්ක්‍රිප්ෂනල් පාත් එකට එහෙම නැත්නම් කම්ෆර්ට් සෝන් එකට සැප සීමාවට ගන්න පුළුවන්. ඒ සැප සීමාව කියන්නේ ඉඳුරංගේ සැප නෙවෙයි බුදුහාමුදුරුවෝ පෙන්නන මධ්‍යම ප්‍රතිපදාව. ඒක ඔය සම් ලෝකායත විශ්ේ නෑ. නමුත් ලෝකායත විශ්ේ පාවිච්චි කරලා අපිට පුළුවන් මේ කම්බිය වෙදිනකොට කොහොමද බැලන්ස් එක ගන්නෙ? බයිසිකල් එකක් බැලන්ස් කරනකොට අපි කොහොමද වේගය හරහා බැරිසික වැටෙන්නේ නැතුව පවත්වාගෙන යන්නේ. ආන් මේ වගේ උපක්‍රම ටිකක් තමයි සර්වඥාන්ස අපිට යෝජනා කරන්නේ. ඒ මේ ඉඳුරන් 6 වදකේ වදකේ 6 දිනේ ඇත්තටම කියන්නේ ওই ආශිවිසෝපම සූත්‍රය අපි සාකච්ඡා කරා ගිය පාර රිට්ටිට් එකකදී. ඒකෙදී හතරමා ධාතුන් කියලා කියන සර්පය හතර දිනේ ඊට පස්සේ පංචේන්ද්‍රය කියලා කියන්නේ ගමන් පොඩි කාලේ ඉඳලා හැදිච්ච යාළුවෝ ටිකක් රජුරෝ මෙහෙවනවා ඔබ දන්න එකෙක් ඔය දුවන්න පුළුවන් නම් අල්ලන්න වරෙන් කියලා. ඒකට පංචේන්ද්‍රිය අපි පිටිපස්සේ එලවනවා අයියෝ මොකටද බය වෙන්නේ මමනේ ඉන්නේ පොඩ්ඩක් නතර වෙන්න ඕන කියලා. නතර වුණොත් ඒක කඩුව පේන්න නැහැ රාජපුරුෂෝ. ඒකට සත්පුරුෂෙක් ඇවිල්ලා කියනවා ඔය එන්නේ වැලි කාලේ වැලි දෙල්ලම කාලේ ඉඳලා යාළුවෙක් තමයි. හැබැයි උඹ යාළුවා කියලා අඳුරගත්තොත් මරණේ. ওই කට්ටිය රාජසේවකයෝ. ඔබ පැනලා ආපු නිසා එලවන්නයි එන්නේ. ඒ නිසා උණ්ඩ දකුණට සීක්‍රන් දාලා වමට කපපන්. එමනේ කරන්න තියෙන්නේ නැතුව. අලිය පිටිපස්සේ එළවනවා සිග්නල් දාන්න කියන වමට දකුණට කපන්න. මොකද අලියට මොලේ තියෙන නිසා ඌ දකුණ සිග්නල් දාපුවා ඌ දකුණට කපනවා. අපි කපනවා. අලියට ඉක්මන කපන්න බෑ. ඒ වගේ ඔය අපි ළඟට අපේ ඉන්න යාළුවෝ ටිකම තමයි අපිව මෙහෙවන්න ඒ කියන්නේ ට්‍රැප් එකට තියන්නේ. ඒ නිසා මේ පංචේන්ද්‍රය කියලා අපි මේ සලකන්නේ ඒ මහායාන පොතක ලියලා තියෙනවා. හොරෙක් දරුවයි කියලා වරද්දොල තේරුම් ගත්තොත් ඒ මනසට වෙන හානිය පොඩ්ඩක් හිතන්නේ කියලා. පැයලා ගෙටාපු හොරෙක් තමන්ගේ දරුවා කියලා හිතලා වුණාතුරු දීලා දැහැටි දඬු දීලා අනේ මේකේ බුදිය ගන්න කියලා හරි ගස්සලා දීලා බුදිය ගත්තොත් මොනව කරයි? ඒ නිසා වැලි කාලයේ පටන් මේකේ තියෙන්නේ බොක්කේ ඉඳලාම අප එකක් කියන්නේ. මොකද ඒගොල්ලන්ගේ එජෙන්ඩා එක වෙනස්. ඒගොල්ලන්ගේ අර්ථය ඒගොල්ලන්ගේ න්‍යායපත්‍ය වෙන එකක්. ඒ සඳහා මාව දාස භාවයටපත් කරගන්නා නලවලා පිනවලා අඳහර කවි කියලා ස්තෝත්‍ර කියලා ඒවට තමයි ලාභ සත්කාර සම්මාන සිලෝක කියන්නේ. ඒක අහුවෙච්ච මිනිස්සයා ඉඳුරන්න පහින්දිර. ඉතින් ඉඳුරන්න පහින්දිර ලෝකේ රජෙක් වගේ බේනවා. නෝ බුදුආරෝ පැත්තෙන් දාසෙක්. බුදුආරෝ පැත්තෙන් බැලෙක්. බත් බැලෙක් අදාව සන්තෝෂ කරන්න බැරි මේ ඉඳුරම් පිනවීමේ කෘත්‍යයට යෙදී සිටින කෙනෙක්. එනිසා තේරුම් ගන්න නරකයි වට වද දීලා නෙමෙයි නිවනට යන්නේ මධ්‍යම ප්‍රතිපදාව අත්කලමතාන යෝගයට යන්නේ නැහැ. කාමසිකල්ලිකාන යෝගයට යන්නේ නැහැ. මම හොයාගත්ත වචෙන් තමයි ඒකට ප්‍රයෝජන සලකලා මේවට දෙනවා. එහෙම නැත්නම් ප්‍රයෝජන සලකලා කියන්නේ යුටිලිටි වැලියු කියලා කියන්නේ. සුඛෝභෝගීත්වත් නෙවෙයි අවතර්ක්ෂේකුත් නෙවෙයි. අර පිළිමස්මෙන් යුක්තව ඒවට උපයන මිසක් ලද අවස්ථාව වෙලාවේදී වාසි කරන්න යනවා. හරි අමාරු ඒක තේරුම් ගන්න මේ අපේ තියෙන අධ්‍යාපන ක්‍රමයත් එක මොකද අධ්‍යාපන ක්‍රමය හදලා තියෙන පුළුවන් තරම් ඉදරම් පිනවන පැත්ත. ඉදරම් පිනවන පොහොසතයි කියලා හිතන. එයා තමයි ආදර්ශය කියලා හිතන. ඉතින් අපිත් යන එක එක්කත් නෑ ළඟා වෙච්ච කෙනෙක්. අපිට හිතෙනවා ඇත්තට ඉස්සරහ ඉන්න ওই නළු නිලිය ඔක්කොම ළඟා වෙලා කියලා එක එක එක කතා කරන්න බෑ. අර ඉන්දියාවේ ඉතාම දක්ෂ නිලියක් කියනවා ෆෝචූන් කියන එකක් නම් මම දන්නවා. වාසනාව කියනවා මම ෆෝචුනේට් කෙනෙක් නෙමෙයි. මම වාසනාවන්ත මිනිස්සෙක් නේ වාසනාව කියන එක මම දන්නවා. ඉතින් සියල්ලෙන් ආඩ්‍යයි. හැබැයි ආත්මයක් නැහැ. සදාචාරයක් නැහැ. වගවීමක් නැහැ. ඉතින් කියනවා I know fortune but I am not a fortunate person. ඉතින් අපිට එතෙන් යන්න ඕන නම් ඒතත් ලේසිත් නෑ යන්නේ. සෑහෙන මහන්සි වෙන්න ඕන. ගියාට පස්සේ තියෙන අර තිබුණා තමන්ගේ තිබුණ අර සදාචාරය නැතිව. සීලේ එහෙම නැත්නම් බයලජ්ජ මොකක්වත් නැතුව යන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඉතනවා ඒක නිකන් තනි කරම මේ මස් කරපු එළ දෙනක් වගේ. ඛණ්ඩ පුළුවන්. ආත්මයක් නැහැ. ඒ නිසා හරිම අමාරුයි අපි අර මේ මොන එකකට හරි ගමන් නැහැ මේ ලංකාව වගේ රටක ඉපදිලා චේ පංචස්කන්ධිකුණු ශරීරය කියන එක ඇහිලවත් තියෙනවා. එහෙම නැත්නම් එහෙ පොඩි කුරුලාවක් ආවම පත්‍රයේ තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් හතරක් කරක් පහක් මේ කුරුලෑව නැති කරපුවාම මෙන්න පෙනුම. කුරුලෑ වෙන්නේ ඉස්සලා මෙන්න මෙන්න කුරුලෑවත් එක්ක. ඕන්න අපි නැති කරලා දෙනවා. කෙස්කස් මෙන්න සුදු වෙන්නේ ඉස්සලා. මෙන්න අපි කළු කරා පස්සේ. මෙන්න තට්ටේ පැහැදුනා. මෙන්න අපි තට්ටේ හැදගස්වා. මෙන්න හැම එල්ලෙනකොට මෙන්න හැම එල්ලෙන්නේ නැතිකොට. මගවල බලනකොට කිලෝරක් නැහැ. ඕන කෙනෙකුට ඕනේ අච්චම්ම කෙනෙකුට මනමාලියක් වෙන්න ඕනේ. අයියෝ ඒ නාකි ගෑනුන්ට ඒව කරලා දාලා තියෙන දකින්න තියෙන අජුව අනේ මන්දලේ විසද ඇස්කන් නැද්ද කියලා. ඔව්. ඒ බලන්න බෑන්ඩර් ඔය අයස කුපාතාමරේ මේ ඔක්කොම වැහැල්ලා ගිල බුදුහාමුදුරුවෝ වැඳගෙන ඉන්නකොට තියෙන පිරිච්ච ගතිය. මේකක් මොකක්වත් නැහැ. ඒ සන්තෝෂෙන් ජීවත් වෙන ජර්මන්සුන්ට වෙන්නේ තියෙන අපෝ ප්ලාස්ටික් සර්ජරි තියෙනවා මේ අම්මා අපරාධ පන්සල් මඩුවට ලයිනවා ප්ලාස්ටික් සර්ජරි කරගත්තා නම් ලස්සන ඉන්න තිබයි කියන්නේ ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මේ සෙන්ස් දෝස් තිබුණ සෙන්ස් දෝස් සාමාන්‍යයෙන් ධර්ම ධර්මතාවයේ තුලද තියෙනවා. නමුත් මා මා කියා හෝ මාගේ කියා හෝ තියෙන ඇලීම නිසා තමයි අපි මේ මේ මේ මේ මේ ඒ ඇලීම තමයි පෙන්වන්න හදන්නේ හොරෙක්ට දරුවෙක්ගේ ප්‍රේමය දක්වනවා. දරු ප්‍රේමයක් දක්වන්න දෙන හොරෙකුට. එතකොට මොකද වෙන්නේ? ඒ ඒ හොරාගේ දෝෂෙ නෙමෙයිනේ. හොරා බලාපොරොත්තු වෙන විදිහට ඒ මසන ආවල කාවල පොළ මේ සීල සම්පත් වල අතුරු බාර දීලා හානි මේක ඉතිප්පන් කියලා ගෙදර වහලා ගියාට පස්සේ ඌට ඉතින් හොරකමක් නෙවෙයි වෙලා තියෙන්නේ. ඌකේ අයිති නේද? ඌ යම්ම දීලා නේද ඉතින්. ඊට පස්සේ අරගෙන ගියාට පස්සේ හොරාට අඩු ගන්න කීයද තෝ හොරගන්නේ පිස්සු කතා කරන අම්මනේ මම ගෙට ගත්තේ අම්මනේ මට යතුරු දුන්නේ. ඉතින් ඊට පස්සේ අනේ මෙච්චර කල් හම්බ කරපු දෙයට වැරදුනේ මොකද්ද මේ හොරෙක් දරුවෙක් වශයෙන් අවබෝධ කරගත්ත එක නේද කියලා පස්සේ අම්මට කනගාටු වෙලා මොකද්ද ඉතුරු වෙන්නේ. ඉතින් නිකන් පොඩි ආදර්ශයක් පෙන්වනවා නිදර්ශනයක් පෙන්වනවා මේ ඉඳුරම් පේනවන්ට ගිහිම කරන්නේ මේ හොරෙකුට හතුරෙකුට දරුවෙක් කියලා පටලවගෙන. ඉතින් සලකන ඔය සාමාන්‍ය ඔය මේ මේ මොකද්ද මේ වාසයට යනකොට කල්පනා නැති වෙන ලඩක් තියෙනවා. ඇල්සයිමර් ඉතින් යම දෙක තුනක් තියෙනවා ඒව ආවට පස්සේ මේ මතකේ නැති වෙනවා ඒ දරුවන්ට අම්මා තාත්තා කියලා කතා කරනවා අම්මලා තාත්තා දරුවා කියලා කතා කරනවා ඒ වගේ දෙයක් වෙනවා ඉතින් අපි ඔක්කොටම ඇල්සයිමර් තමයි දැන් බලනකොට ඔක්කොම වෙලා තියෙන වයර් මාරු වෙලා ඔක්කොම මේ වතුරේ මේ දරුවා කියලා හිතාගෙන ඉතින් හරියට අනේ දරුවට සලක ගන්න හම්බුන්නේ නැහනේ ඇති වෙන්න කියාගෙන ඉන්නවා ඉතින් දරුවගේ ජෙන්ඩා ඒක දරුවගේ න්‍යාය පත්‍රය දන්නවනම් බුදුහාර කියනවා රාජ රිපුරුෂයෝ පිටිපස්සෙන් එලවනවා. ඔබ වැලි කාලේ වැලි සෙල්ලම් කාලේ හදපු එකේ කන්න කිරෙන් පැනලා යනවා. මොනව හරි මායමක් දාලා අරගෙන හරි. අරගෙන ඉන්න මොනව කරන්නේ? කිරි බොන්නද? මේ යාළුවෙක් කල්ලානාව කියලා රජුරෝ තියනවාද? යාළුවා කියුනේ තන අතරුණ කරන අනේ ඔබ ලොකු දෙයක් කිරුවේ කියලා අනුකම්ප කරයි කියලා. නෑ. ඒ නිසා පංචේන්ද්‍රයන්ට මමයා කියාගන්න සංසාර පැවැත්ම විතරමයි. එකම දේ පැවැත්ම. මේ ඉන්ද්‍රයන්ගේ තියෙන මේ න්‍යායපත්‍රය මොකද්ද? පැවැත්ම සහ ಜಾති භෝග කිරීම මොකද්ද? natural selection. ස්වභාවික වර්ණය හරහා අපි දවසින් දවස පුරුදු කරලා ගෙනියන්න හදනවා අපි ලව්ව ඒ කට්ටියගේ ක්‍රියා ප්‍රතිපත්තිය ගෙනියන. ඉතින් Brahmacharyaට ඊයේ ගමන් මේ වැඩ පිළිවෙල බෙල්ල ගාවීම ගහලා. භෝග කිරීමේ වැඩ පිළිවෙලට යොද ප්‍රකාශ කරා වෙනවා. ඉතින් Brahmacharya කිසි කෙනෙකුට කරන්න බෑ. කිසි කිසිම ආගමක් කරන්නේ නැහැ. හැම ආගමම කියලා තියෙනවා. කිවට කරගන්න බෑ. ඒ නිසා මේකට කියන්නේ Brahmacharya ජීවිතය නැත්නම් ඔය Brahmacharya කියලා කියනවා. මේ පැවිදි වෙනවට කියන්නේ Brahmacharyaට යනවා කියලා. ඉතින් ඒක හිතවුවත් අර සම්පූර්ණ හතර තියෙන වැඩ පිළිවෙලට ගඟ දිගේ ඉහළට යන කතාවක් තියෙනවා. හරි අමාරුයි මේ කෙනෙකුට හිතා ගන්න. මොකද්ද මේ මේ Brahmacharya කියලා කියන්නේ? මොකද හේතුව අපිට ඕන කරලා තියෙන නිවන් ලබලත් ඉඳුරම් පිනවන්න. නිවනත් ඉදරම් පිනවීමට හේතුවක් කරගන්න. භාවනා කරන ධානයක් ලැබුණාම ඒකත් මාන්නයකට හේතු කරනවා. අභිඥාවක් ලැබුණත් මාන්නයකට හේතු වෙනවා. ඉතින් මොකද? ඉතින් ඒක තමයි සත්‍ය අසත්පුරුෂකතිය කියලා බුදුහාමුදුරු පෙන්නලා දීලා තියෙන්නේ. ගමිනාසේ ප්‍රශ්නේ අවසාන නොවේ කැටියදී මම ඒක ඇහුවෙන් හුදි කරලා පංච සමයේ සෙන්ස් බ්ලූස් අපි සියලු දෙනාටම තියෙනවා වගේ රහතන් වහන්සේලාටත් සෙන්ස් බ්ලූස් වල සෙන්ස් බ්ලූස් ඇතුන් තියෙනවා. ඒතකොට අපි ඒ කියන්නේ රහතන් වහන්සේලාගේ එන සෙන්ස් බ්ලූස් වල තියෙන ඇලීම නැති හින්දාට රහතන් වහන්සේ කෙනෙක් දීපින් කෙනෙක් අපේ ඇලීම ඇති හින්දා ඒ සෙන්ස් බ්ලූස් වලට තියෙන ඇලීම නිසා අපි අපේ තියෙන අපේ ඉතින් අපේ සිත ඇලීම නිසායි මෙවන්නේ රහතන් වහන්සේ කෙනෙක් කියන එක ක්ලින් ක්ලිනින් ටු සෙන්ස් ඩෝස් තියෙනවා අපිට රහතන් වහන්සේ කෙනෙකුට ක්ලින් ෆොර් සෙන්ස් ඩෝස් නැතිකම කියන එකයි ඒක පැත්තකින් ඒක තමයි අපිට ගන්න තියෙන සාධාරණ වෙනිච්චය රහතන් වහන්සේටත් ඉඳුරන් තියෙනවා ඉඳුරන් අදාළ මේ අරමුණු තියෙනවා අරමුණට සම්බන්ධ විඥාන තියෙනවා විඥානයට සබදුක් පහළ වෙනවා කිසි වෙනසක් නැහැ බුදුහාමර ඉබ්බේ ගෙලින්ම අහනවා ඔය මේ මට මතක නැහැ සූත්‍රයේදී එහෙමනම් ආනේ මොකක්ද ඔක ඇති වෙනස කියලා. එයාටත් ඉන්ද්‍රයන් තියෙනවා, එයාටත් බාහිර අරමුණු තියෙනවා, එයාටත් විඥානය පහනවා, එයාට සැපදුක් පහනවා. පුතජනයටත් ඉන්ද්‍රයන් තියෙනවා, පුතජනයටත් අරමුණු තියෙනවා, පුතජනයටත් විඥානය තියෙනවා, පුතජනයටත් සැපදුක් පහල වෙනවා. වෙනස තමයි එයාට පහල වෙනකොට මේ අරමුණ, මේ ඉන්ද්‍රයන්, මේ විඥානේ, මේ සැපදුක් කියලා රහතනන්සේ දන්නවා. පුතජනයට මේ ඇහෙන් ආවද දැකලා ආවද මොකුත් නැහැ ආසාව විතරයි වෙන්නේ. ආවට පස්සේ අනික් කටේ ඉක්මනට ගිටාර කඩාන ගිහලා ආසාව ඉෂ්ට කරගන්න තකට. දැම්මට පස්සේ કોઈ දොරෙන්ද සතුර ආවේ. සතුර මොන ස්වරූපෙන්ද ආවේ මොකුත් නැහැ. ගිය ගමන් සතුර බදා ගන්නවා, සිප වැළඳ ගන්නවා, අම්මෝ උංග කාලෙකින් දැක්කේ වගේ කියලා. ඊට පස්සේ එයා බෙදාගෙන කනවා. සීමාවකුත් නැහැ. මොකද දැනගන්න අර දොරවල් දන්නෙත් නැහැ, අරමුණු දන්නෙත් නැහැ, සතියකුත් නැහැ. මේ අනිත් එක ඒගොල්ලෝ ආවා කියලානේ හිතෙන්නේ. කෙලෙස් ආව කියලා නෑ ගිහිල්ලා බදාගෙන තියෙන්නේ. බදාගෙන තියෙන අයනකොට දැකලා නෑ. විවේකීව දැකලා නෑ. දැක්කනම් ආරසාව විය යුත්තම් මෙයා එළියට පැනලා බදාගන්න. ඉතින් ඊට පස්සේ අතරදී ආවා. වාගෙන කන දෙයක් නිසා කාටවත් ගිහිල්ලා උදව් කරන්න බෑ. උදව් කරොත් කියයි මගේ ජීවිතේ ඇඟිලි ගහන්න එන්න එපා. මගේ රුචිකත්වය උඹට මොකක්ද ඇති වෙන්නේ. ඒ නිසා ඒකෙදි බුදුහාමුදුරුවෝ පෙන්වලා දීලා තියෙන්නේ එයාට පේන කණ්ණාඩියක් අල්ලලා තියෙනවා ඉස්සරහින්. නැවත හොඳට කණ්ණාඩියෙන් බලන කරපන් ඒකක්වත් උඹට දුක් දෙන්න බෑ උඹ බදාගත්තේ නැත්තම්. උඹ බදාගන්නේ උඹ මේ දන්නේ ඇහෙන් උනේ කියලා. උඹ දන්නේ කණෙන් උනේ කියලා. ඒ නිසා උඹ සතිය පිහිටවල නැහැ. ඒ නිසා සතිය පිහිටුවත් කෙලෙස් නැවිතින්නේ නැහැ. රහතන් වහන්සේලාත් එනවා සැපදු. උන්වහන්සේ දන්නේ මේක ඇහෙන් ආවේ, රූපෙන් ආවේ, මේ මේ මන අපේ ආවේ. අමන අපේ ඊට පස්සේ හරියට නිකන් මේ විදුලිය වැඩ කරන රබර් ග්ලව් එකක් දාගෙන. එතකොට මේ එක්ස්පෝස් වෙලා තිබුණත් වයර් එක ඉන්සුලේට් කරලා තියෙන ප්‍රශ්නයක් නැහැ. මොකද අතේ නිසා පුදුරන් කියන අතේ තුවාල නැත්තම් වසභාජනට අත දැම්මම මුකුත් වෙන්නේ නැහැ. අතේ තුවාල තිබුණොත් තමයි විෂ ශරීරගත වෙන්නේ. ඒ නිසා ඒ විෂේ හැටි කොයි එකක් ශරීරගත වෙනවා. නමුත් ශරීරෙන් කොන තියෙන්නේ අතේ තුවාලේ හරහා. අතේ තුවාලේ තමයි අපි කියන්නේ අපේ කෙලස් ටික කියලා. ඉතින් ඒ නිසා කෙලස් වල ප්‍රශ්නයක් නැහැ. කෙලස් කෙලස් බව අඳුනා ගන්න يعني කෙලස් වල තියෙන මේ මේ ඉන්ෆෙක්ෂස් එහෙම නැත්නම් ඒකේ විරුලන්ට් ගතිය ආසාදන වෙන ගතිය දැනගෙන දැනගත්තට එයාට එයාට එන්න බෑමයි ගාවට මම මුරුදු වෙන්න ඕනේ මම මෙයාට මායාවෙන් මෙයාට මේ යටි හිතේ මනාපයක් තියෙනවා නැත්නම් කිසිම කෙලෙසර කද්දාගත්ත තුලෙන්න බෑ කෙලස් කියන්නේ යෝජනාවක් විතරයි අපින් ඉස්තර වීම හනුව තමයි ඒ කෙලෙසේ එන්නේ ඊට පස්සේ අපි කෙලස් වලට බයි ඒ කාර්යන බුදුන්ස් කියන්නේ කුසල ඡන්දේ තියෙනවා නම් කාමච්ඡන්දේ නෙවෙයි නම් ඡන්ද මූලකා සබ්බේ ධම්ම. තමන්ගේ තියෙන කැමැත්ත. අපිට තියෙන කාමච්ඡන්දේ කුසල ඡන්දේ තියෙනවා කාමච්ඡන්දේ දැන ගැනීමේ කැමැත්ත තියෙනවා. කාමච්ඡන්දේ කාමච්ඡන්දේ වශයෙන් දන්න. දැන් මේ ඇහෙන් ආවේ, රූපෙන් ආවේ, මනාපය ආවේ, අමනාපය ආවේ. තාම වල බේරෙන්න පුළුවන් කියලා දන්නවනම් පුංචි ඉඩ දොඩ පොර දෙනවා. අර තතිය නැති කෙනාට ඒව ඉඩ මොකක්වත් නැහැ ගිහිවම අල්ල බදා ගැනීම සිදුවේ. ඒ නිසා ඒක වෙද්දිමයි අල්ලන්න ඕනේ. ඒක නැතුව කරන්න බෑ. ඒ ඒ වැරද්ද වෙද්දිම රිසර්ච් එක යන්න ඕනේ වැරද්ද වෙද්දිම අපිට කෙලෙස් නැත්නම් පරීක්ෂණ කරන්න බෑ. වෙච්ච වැරද්දෙන් පරීක්ෂණ කරන්න බෑ. වෙන්න තියෙන වැරද්දෙන් පරීක්ෂණ කරන්න බෑ. මේ දැන් කෙලෙස් පිට උණු උණුවේ කෙලෙස් තියෙද්දි අපේ ආගම කියන්නේ එහෙම තියා කෙලෙස් තියා බලයින් එක පවක් කියලා. මේ පරිශීලනය කරන්න කෙලෙස් එන්න බෑ. කෙලෙස් උණුනේ තියෙද්දි බය වී කරන්න. ඒ නිසා කෙලෙස් වල තියෙනවා මේ අමුද්‍රව්‍ය සැපීම. ඒක නිසා සරෝතෙන් කියන දුක්ඛ උපරිසා සද්දා. දුක තිබුණොත් තමයි නියම සද්දා වෙන්නේ. දුක නැත්නම් සද්දා වෙන්නේ නැහැ. එචා දුක නැති කරන්න හදාන්නේ අවබෝධය හරහා. මුගොය දෙනෙක් හිතනවා අර එදත් අර සුද්දෙක් ඇවිල්ලා මම එක්ක කතා හිටියා මම කිව්වා මේ බුදුහාමුදුරන්ට දුක නැති නෑ. එහෙම තියෙනවා නමුත් උන්වස් දන්න දුකයි කියලා. අඬව ගන්න යන්නේ කාටවත්. නේ ඒකට බාහන කරලා දුක නැති කරනවා කියන්නේ ඉතින් උඹලගේ පොත්වල එහෙම ලියලා තිබුණාට අපේ පොතේ එහෙම නෑ. දුක ආර්ය සත්‍යයක් වශයෙන් බාරගන්න. දුකට දුක්ඛ ආර්ය සත්‍ය කියලා විශේෂණ පද දෙකක් දාන එක විතරයි අපි ඔය භාවනා කරලා කරන්නේ අරකම තමයි. ලොකු සංසිඳ ගන්න පොලිතින් එකක උතලා ලස්සන ප්‍රයිස් ටැග් එකක් ගහලා ඊදුරු අල්මාරියක තිබ්බහම ඕනේ කොම වෙට්ටක් විකුණන්න පුළුවන්. ඒ දුක්ඛ සත්‍යත් පුතාල විකුණන ලස්සනට උතලා ප්‍රයිස් ටැග් ගහලා මේ ආර්ය දුක්ඛ සත්‍ය. එතකොට අපි වැඳලා ගන්නවා. මේ ඉරේකක්ම බඩේ එකක් වගේත් අයියෝ ඕක කරන්නද භාවනා කරන්න ආවේ ඒව නැති වෙන්න ඕනේ භාවනා කරනකොට ඒක බෑ දුක බෑ දුක් ආර්ය සත්‍යයට කැමැති. ඔන්න පොඩි ආකල්ප වෙනස් කරන එක විතරයි මුළු භාවනාදී වෙන්නේ. දුකේ කිසිම අපම රේණුක වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි ඉස්සර දන්නවා දුක් පිළිච්ච හිතට මේක මහා ලොකු බරක්. දැන් ඒක දරන්න පුළුවන්. දරන්න පුළුවන් නම් තනතුරු ගන්න බෑ. තනතුරු ගන්න ගන්න හිතේ දැරීමේ ශක්තිය නැහැ. හිත දුර්වල වෙනවා. හිත ඔද්දල් වෙනවා. ඔද්දල් කරන්න අපේ මේ යාළුවෝ මිත්‍රෝ ටික ඉන්නේ. කිට්ටුවන්තෝ නෑයෝ ඉන්නෙම හිත ඔද්දල් කරන්න. ඉතින් කවුද දන්නේ අයෝ නෑ දෑයෝ. මොකක් හන්දසෝ ඉවසපම් පපුව කියලා තනිකර දුකේනකොට බලන්න හිටියනම් මොකක්වත් නැහැ. ඒ තමයි මුල, ඒ තමයි මැද, ඒ තමයි යන්නේ. අපි කාට අර ගිහිල්ලා අනේ මේක දෙන්න හරි මේක කරන්න කියලා කියපු ගමන් අර දිගෑරිලා විස්තර සහිතව දුක දෙනවා. ඒ කියන්නේ එදිනෙදා කටයුතු වල හැම එකදීම පුළුවන් තරම් සතිය දිනු කිරීම තමයි අපේ මාර්ගය කියන එක වෙනදී. ඔය සතියෙන් අපිට ඉඩක් කරන් දෙනවා. සිද්ධිය දිහා ආවේගයෙන්තරෝ බලන්න. බලනකොට දරන්න පුළුවන් නම් කතා කරන්න. දරා ගන්න පුළුවන් නම් කාගවත් උපදෙස් ඉල්ලන්නත් එපා. මොකද මේ දරා ගැනීම හරහා එන ඔරිජිනල් අත්දැකීම කාටවත් දීපු ගමන් සෙකන්ඩ් හෑන්ඩ් වෙනවා. රීකන්ඩිෂන් වෙනවා. එතකොට වැරදුනක් ප්‍රශ්නයක් නෑ. එතකොට ඉන්නේ මෙතෙන් යනකම් හරි ගියා. මෙතනින් පස්සේ වැරදුනා. ඊට පස්සේ මම මෙහෙම කරගත්තා. මෙහෙම කරගත්තා. එතකොට ස්වයං පෝෂිතයි. දෙකක් තුනක් යනකොට එනවා. තමන්ගේ කකුල් දෙක හිට ගන්න පුළුවන් ශක්තියක් එනවා. ඒ නිසා ඇත්තටම ප්‍රශ්නයක් දිහා ඒ ආර්ය පරිශ්‍රණ පැත්තෙන් බැලුවොත් ඒක ප්‍රශ්නයක්වත් නැහැ දරා ගන්න බැරි ඒවා. අපිට ඉතින් ඇයි මේ මට මේ මේ ගුණේ ඇයි මේ වෙලාවේ මේ ගුණේ ඇයි මෙතෙන් මේ ගුණේ කියලා ඉතින් නෑ. ඊට පස්සේ ඒගොල්ලෝ ජය ගන්නවා අපි පරාදයි. ඕනම දෙයක් කියලා පලච්චාවයි. සාමාන්‍යයෙන් කියන්නේ වට්ටක් කාල කවදාවත් බැලට දරන්න බැරි gediyeන්නේ නෑ. gediye මෙච්චර විතරයි. වට්ටක් කාල මෙච්චර විතරයි. gediye එන කාට වට්ටක් කාල නැමිලෝ මන්දගත්තේ වහලේ උඩ වට්ටක් කාලා දෙන්නේ. gediyeකට වාත් වෙලා වාත් වෙලා වාත් වෙලා පොළවේ හිටලා තියෙනවා ඒත් වට්ටක් වෙලා තියෙනවා. තව ගෙඩිත් තියෙනවා. අපි හිතනවා නෑ මේ වට්ටක් වලට මේ ගෙඩිය නම් දරන්න බැරි කියලා. පිස්සු. දරන්න බැරි ගෙඩිය නෑ වට්ටක් වලට. මොකද බෙල්මන් පැත්තෙන් කියන්නේ අපි නතර කරන්න හදන්නේ කටරාද ස්වාමීන් වහන්සේ මෙහෙම වෙන ප්‍රශ්න නැහැ ආද හරි කිසිම සත්‍යයක් නැහැ හොඳට ලයින් එක වැඩ මොකද වන්ද ඉතරනේ ස්වාමීන් වහන්සේ ඒක වෙන්නේ මන් දන්නේ කොහොමද මේ ඔයගොල්ලෝ ඉන්නව නැහැ සද්ද නැහැ වෙනද කතා කරනකොට හරි දෝංකාර සද්දයක් එනවා සෝ සද්ද එනවා සිකඩයි කියනවා අද නැහැ ස්වාමීන් වහන්සේ අද මේ ඉස්සර පාවිච්චි කරපු ෆෝන් එකකින් කතා කරන්නේ. වෙනදා මේ චිත්‍රගේ මේ මේ මේ ස්කයිප් එකෙන් තමයි ෆෝන් කරේ. මට අදත් හිතුණා අපේ ස්කයිප් එක බලන්න මට ඒක සෙට් කරගන්න බැහැ නැත්නම් ස්කයිප් එක දැම්ම නම් අපිට try කරන්න තිබ්බා. මැජික් ජැක් එකකුත් හම්බෙලා තියෙනවා. තිරින කිව්වා ඇවිල්ලා හයි කරලා දෙන්නම් කියලා ඒකම සමහර වෙලාවට මේ ෆෝන් එක තරම් වියදක් නැහැ කියලා. නමුත් මට අද නම් හරියම හොඳයි ලයින් එක කට් වුණාට මොකද හරි පිරිසිදුයි. කණ්ඩේ කිවරලා ස්වාමීන් වහන්සේ අලුතෙන් දැම්ම එක. ආ ඔයගොල්ලන්ටත් එහෙම අඩුපාඩුකම් හිටිනවා නේ? අපේ නෑ කවදාකවත් කාඩ් එක ඉවරෙන්නේ නෑ. ඉස්සරහයි. කවදාකවත් නෑ හැම වෙලාවෙම උතුරනවා. වාසනාවක් තෝරන්න. ඇහෙන්න හම්බුණත් වාසනාවක්, දකින්න හම්බුණත් වාසනාවක් එහෙම එකක්. ස්වාමීන් වහන්සේ අවසරයි මොනවා හරි එවන්න ඕනද ස්වාමීන් වහන්සේට? කැස් කෙම්බිරිසාව ලෙඩ මොනවා හරි තියෙනවනේ එවන්න. ඔය තියෙන හරියක් තියෙන ඒවා තමයි. නැත්නම් මොනවද එවන්න හිතන්නේ? ඒ ස්වාමීන් වහන්සේ මේ ගෝට් මේක් හැම ලංකාවේ තියනවද? නෑ ලෙඩ්ඩු නෑ මේ ලෙඩ්ඩු නෑ ගෝට් මිල්ක් බොන ලෙඩ්ඩු නෑ දැන් ආ හිලක් කවන්නේ සල්සි එවන අපි නතර කරනවා මේ ප්‍රශ්න ඉච්චරාද මතුවලා ඉන්නේ නෑ අපි මම හිතන්නේ ඔව් පැය කාමාරට කිට්ටු කාලයක් කරගත්තා ඉතින් අපි මේ ධර්ම සාකච්ඡා මාර්ගයේ යම් කුසලයක් රැස් කරගත්තා නම් ඒ සියලු කුසල් පෙනී නොපෙනී මේවට උදව් කරන සියලු දෙනාටමත් ඥාතීන්වත් අප අපගේ අවසාන පරමාර්ථය දිහාවටත් හේතු වාසනා වේවා කියලා අපි සාදුකාරය පවත්වනවා.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 බාල සමාධි සතං සමාගමෝ හෝතු ආරුකාරපත්තිය හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාධි සතං සමාගමෝ හෝතු ආරුකාරපත්තිය හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාධි සතං සමාගමෝ හෝතු ආරුකාරපත්තිය සාදු